එහෙම නැත්නම් මේ පාඩම් පන්තියේ අනුයි අපි මේ දවසේ මාතෘකාව උපයාගන්නේ. ඉතින් ඒ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක් අහනවා. මේ ශාසනයේ වැඩ කරන යෝගාවචරය විසින් ප්‍රහාණ කළ යුතු ධර්ම ගැන හිත කියනකොට හයක් වශයෙන් ධර්ම හයක් ප්‍රහාණ කළ යුතුයි කියලා කතාවක් මේ ශාසනයේ තියෙනවා. ඒව මොනවද කියලා දන්නවද කියලා. ඒක හරියට ප්‍රහාණ කළ යුතු ධර්ම එක මොකද්ද? ප්‍රහාණ කළ යුතු ධර්ම දෙක මොකද්ද? ප්‍රහාණ කළ යුතු ධර්ම තුනක් වශයෙන් මොකද්ද? හතරක් වශයෙන් මොකද්ද? ඒ සාරිපුත්‍ර සාන්තගේ ශිල්පේ තමයි ඒ අනුව බලනකොට හයක් වශයෙන් කියන එක තමයි මේ තණ්හාව හය ආකාරයි. ඒ හය ආකාර තණ්හාවෙන් අපි අයින් වෙන්න ඕනේ. ඒවා ප්‍රහාණය කරන්න ඕනේ. ඒ නිසා තණ්හාව එකක් gediyak වශයෙන් ගත්තට වැඩිය ඒක එක එක එක එක නැත්නම් හයකට බෙදලා තියෙනවා කියලා එක එකක් එක එකක් අයින් කිරීම අරිට වැඩි පහසුවක් තියෙනවා. ඒ නිසා මේ විදියට බරපතල ප්‍රශ්නයක් කොටස් වලට කඩාගත්තට පස්සේ ඒකේ පහසුවක් තියෙනවා. අඩු ගානේ බණින බැනුම් බැනුම් අහන වෙලාවට කරමන්න කණ්ඩායම බැනුම් අහනකොට ලේසි. තනියෙන් බැනුම් ගන්න හරි අමාරු. එතකොට තනි කිලින්ම gediy පිටින්ම Tamanට හම්බෙයි. කට්ටියක ඉතලා බැනුම් අහන්න බැනුවත් බැදිලා. අන්න ඒ වගේ මේ ਸਰවචන්නාංශිකේ ක්‍රම තියෙනවා විභජ්‍ය ක්‍රම. ඒ වගේ තමයි මේ තණ්හාව හය ආකාරයට කඩලා පෙන්නු. එතකොට ඒ හය ආකාරය උගන්වන්න තමයි මේ සාරිපුත්‍ර සංසාර අවශ්‍යලා තියෙන්නේ. එතෙන්ට අවධානය ගෙනියන්න තමයි නැත්තම් මානසිකාර යොමු කරවන්න තමයි ප්‍රශ්නයක් අහලා උත්තරයක් වශයෙන් හයයි කියලා gediy පිටින්ම දෙනවා. ඒකට කියනවා උද්දේශ කරනවා කියන. ඊට නිर्देश වශයෙන් කියනවා එක එකක් නම් කරලා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා මේ කාය හය කියලා කියන ගොඩවල් හය වෙන් කරලා පෙන්නනවා. එතකොට කෙනෙකුට දැනගන්න පුළුවන් මේ තෘෂ්ණා වැඩ කරන්නේ මේ බාහිර අරමුණු හය අනුව තමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ හය අනුවයි පහළ වෙන්නේ. මේ හයකට බෙදිලා තිබුණට රූප තණ්හා තියෙනවා ශබ්ද තණ්හා නැහැ. ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම මුකුත් නැහැ. රූප තණ්හා එනකොට ඒක අනිත් ඔක්කොම තණ්හාවල් යට කරනවා. ඉතින් වැඩියෙන්ම සිද්ධ වෙන්නේ අපිට රූප තණ්හාව තමයි. ඒ නිසා අපි රූපෙට තමයි බැඳේ. ඒක නිසා අපි ඒකට කියනවා රූප අප්‍රමාණී කියලා. මේ ලෝකේ වැඩිම කෙනෙක් අහුවෙන්නේ පෙනුමට. ඉතින් ඒක තමයි වෙළඳ ව්‍යාපාරයක් කරගෙන අද මේ රූපලාවන්‍ය සමිති සමාගම් මුලෝකේ කවදාකවත් නැති විදිහට අද තාක්ෂණියත්ව දාගෙන ඔක්කොම හදාන රූපලාවන්‍යෙන් හම්බ කරනවා. ඉතින් අපි බැලුවොත් අද ඉස්කෝලේ යන පොඩි දරුවෙක් පවා පුදුමාකාර විදිහට ඒ රූපලාවන්‍යයන්ට ගැට නතු වෙලා තියෙනවා. ඒක නැතුව බැරි දෙයක් වගේ. බඩට බත් නැති වුණාට මේ ඒ රූප ලවණ්‍ය අවශ්‍යයි. ඒ නිසා කියනවා බඩට ලුණු කැඳ පස්සට විල්ලුද කියලා. එහෙම තමයි අපි පැත්තේ තියෙන කතා කාණ්ඩ බඩට බත් ලුණු කැඳවත් නැහැ. හැබැයි පස්ස පැත්තට විල්ලුද අවශ්‍යයි. ඒක තමයි අද තියෙන ක්‍රමය. ඒ නිසා දුප්පත් දෙමාපියන්ට හරීම කරදරයක් වෙලා තියෙනවා. ඒ වුණත් ඒ දුප්පත් දෙමාපියෝ අතිකාල සේවාවල් කර කර අර රූප තණ්හාවට උදව් කරනවා. ඉතින් ඒ නිසා සියලු රූපයන් නරකයි කියලා කියනවා නෙවෙයි. එහෙම නැත්නම් දස්සන කාමය හැම වෙලාවෙම නරක නෑ. සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා දස්සන කාමෝ සීලවතං දස්සන කාමෝ නැත්නම් අරියාණං දස්සාවි කියලා සිල්වතුන් දැකීමට කැමැත්ත මේ රූප තණ්හාවේ හොඳ පැත්ත. නමුත් ලෝකේ තියෙන එක නෙවෙයි. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ නමක් දකින්න තියෙන කැමැත්ත රූප තණ්හාවක් තමයි. ඉතින් ඒක නිසා මේ තණ්හාවේ රූප ප්‍රමාණය රූප ස්වභාවය අද කතා කරලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ විශේෂයෙන්ම අරණ්‍යක ඉඳලා ගමකට යනකොට ගමක ඉඳලා නගරයට යනකොට නගරක ඉඳලා ප්‍රධාන නගරයට යනකොට රාජධානියට යනකොට විශේෂයෙන්ම දියුණු රටවල රාජධානියකට ගියාම මේ රූප තණ්හාව වැඩ කරන හැටි ඒක සෝචනීයයි. ගණ්ඩම දෙයක් නැහැ. සියල්ලම තියෙන්නේ මේ මවාපෑපු ලෝකයක්. ඉතින් ඒක දැක ගැනීම සඳහා මිනිස්සුෝ එකට යන හැටි, ඒකේ හම්බ කරන හැටි බලනකොට පුදුම හිතෙනවා මේ මිනිස්සුෙන්න මොළ ධාතුවක් තියනවාද කියලා. මේ තාක්ෂණයේ දියුර වෙන්න දියුරෙන්න මනුෂ්‍යගේ තියෙන එකට නතු භාවයේ ගැති භාවයේ වාල් භාවයේ වැඩි වෙලා තියෙනවා. අපි ඒ ගැන ඊයේ කතා කළේ. අද අපි යන්න හදනවා සද්ද තණ්හාව ගැන. එහෙම නැත්නම් මේ ශබ්දයට ඇති ආතාව නිසා ඒ ශබ්දයට ආශාව රජ වෙන්නේ රූප තණ්හාව නිදිගත් වෙලාවක තමයි. ඒ නිසා ශබ්ද තණ්හාව තියෙන ලාට රූප තණ්හා නැහැ. රූප තණ්හා තියෙනවා ශබ්ද තණ්හා නැහැ. ඒ නිසා මේක හයකට කඩලා පෙන්නුවාට එක වැරකට වැඩ කරන්නේ එකයි. ඒක නිසා කෙනෙකුට භාවනා කරගෙන යනකොට මේ භාවනාවේ නැත්නම් අපි කියමු මූල කර්මස්ථානයේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ ආස්වාද ප්‍රසආචෝ පිම්බීම හැකිලිමේ ඉන්නකොට ඒක වැටෙන්නේ අසත්‍යමත් වෙන්නේ මුත්තසති වෙන්නේ මොනවා හරි ඒ අරමුණ ඉක්මවලා ගිය මනාපමනාප පහළ වෙච්ච ගමන් හිත ඒකට ඇදලා යනවා පැදුරටත් නොකිය. දන්නේම නැහැ. අපි කියනවා හිත පිට යනවා කියලා. අන්නේ හිත පිට යෑමට වැඩියෙන්ම හේතු වෙන්නේ රූප සද්ද රූප තණ්හා එහෙම නැත්නම් මනෝ රූප සක්මන් කරනකොට එහෙම පිටින් දකින්න රූප යම් වෙලාවක යෝගාවචරයා ඒ රූප විශේෂයි දක්ෂ වුණා නම් දැනගත්තා නම් එහෙම නැත්නම් ඇහැ බම්බයක් පමණ ප්‍රදේශයෙන් එහාට යන්න නැතුවෙන්ට අරසා කරගෙන භාවනා කරනකොට පේන ආලෝක හෝ මනෝ විකාර හෝ මූල කර්මස්ථානයේ ඉක්මෝල යಾನ දෙන්නේ නැතුව මූල කර්මස්ථානය යටපත් කරන යಾನ දෙන්නේ නැතුව රැක්කොත් ඊ ගාවට වෙන්නේ උගාක් වෙලාට යෝගාවචරයට මේ සද්ද බාධාව. ඒක නිසා භාවනා මධ්‍යස්ථාන හදන්න කියන්නේ සද්ද නැති තැන්වල මොකද සද්දෝ පඨමඥානස්ස කණ්ඨකෝ කියලා ਸਰවචන්සේ දේශනා කරලා තිනවා ප්‍රථම ධානයක සමවැදුනත් එහෙම නැත්නම් ධානාංග පහ උපයාගත්ත කෙනාටත් සද්දයක් වැච්චාම ඒක කන හූරනවා වගේ කියලා. ඒක දරන්න බෑ. දෙවෙනි ධ්‍යානෙන් එහාට නම් විතක්ක ਵਿਚාර කියන ඒ ධානාංග ඉක්මවල ගියාට පස්සේ නම් සද්ද කියන බාධා වඩුයි. ඒ නිසා ආධුනිකයට ඒ සද්ද තණ්හාව බොහොම තදින් බලපානවා. ඒ නිසා ආධුනිකයෙකුට භාවනා පටන් ගන්න කෙනෙකුට පුළුවන් තරම් නිස්සද්ද තැනකට වෙලා භාවනා කරන්න කියනවා. ඒ වාගෙම තමයි සද්දෝලින් යම් කිසි කෙනෙකුට තක්මනකදී හෝ එහෙම නැත්නම් පරියන්කේකදී හෝ gedara වැඩවලදී බාධා වෙනවනම් ඒ කෙනාට ඊටාම ගැළපෙන භාවනාව තමයි Taman දවසකට කොච්චර සද්ද නිපදවනවද කියලා බලන එක. Taman දොරක් අරිනකොට කතා කරනකොට පිඟානක් කෝප්පයක් හොදනකොට සටපට සද්ද. ඒ සද්ද පිළිබඳව යම් කිසි කෙනෙක් සංවේදී වෙන්න පටන් ගත්තා නම් Tamange නිකුත් වෙන සද්ද ඒක සතිය පිටවන්න හුඟක් ආසන්නව කාරණාවක් වෙනවා. ඒක නිසා SMS slowly mindfully silently කියලා වැඩි කරනකොට තමයි සතිය පිටවන්න ඕන වෙනදා එදිනදා වැඩ කරනකොටදී පොඩ්ඩක් නැවතිල්ල කරන්න කියලා. එතකොට Tamanටම හිතනවා මොකද මේ නැවතිල්ල කරන්න කියනකොට සතිය ඉස්මතු වෙන්න හේතුවක් වෙනවා. දෙක තමයි කරන වැඩේ ප්‍රයෝජනයක් සඳහා අපි එදිනදා ජීවිතේ වැඩ කරන්නේ ඒ කරන ගමන් සතියත් පිහිටවන්න උනන්දු වෙන්න කියන. උදාහරණයක් කියනවා අපි උදේ නැගිටලා දත් මදිනවා. අපි දන්නවා දත් මදින්නේ ඇයි කියලා. නමුත් ඒ දත් මදිනකොට සතියත් පිහිටවන්න උත්සාහ කෙරුවොත් අර නැවතිල්ලේ දත් මදින ගමන් තමන්ට දත් මදිනකොට මොනවද ලැබෙන අත්දැකීම අත්විඳීම කියලා දැනගන්නත් පුළුවන්. ඒ වගේම දත් මදිනකොට නිකුත් වෙන සද්දවලට අහුම්කම් දුන්නොත් නිස්සද්දව මහ පුදුමාකාර ආකර්ෂණ ගතියක් තියෙනවා. Tamangen නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනකොට ප්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි වෙන්තට සත්‍යමත් වෙනවා. දෙක නිකුත් වෙන සද්ද ප්‍රමාණය ඒකාන්තෙම අඩු වෙනවා. මේකෙදි කියන්න ඕනේ කාටවත් නිස්සද්ද වෙන්න කියලා. යාට කියන්න තියෙන Tamangen නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න කියලා. ඒක නිකන් කණ්ණාඩියක් මුණට ඇල්ලුවා වගේ. ඕනම කෙනෙකුට කිව්වොත් Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න කියලා. එයාට ඇහෙන්නේ මේක මට නිස්සද්ද වෙන්න කිව්වා වගේ නෑ නිස්සද්ද වෙන්න එපා. බලන්න මේක මේට වැඩිය සද්ද අඩුවෙන් කරතයි. ඒ සද්ද අඩුවෙන් කරන ගන්නකොට අනිවාර්යයෙන් මේක සතියට ආධාරකයක් වෙනවා. අංශික පරිසරය සද්ද දූෂණ වලින් අඩු වෙනවා. ඉතින් ඒක නිසා මේ සද්දේ හරහා භාවනාවට ගොඩක් අදාළයි. ඒ නිසා භාවනාවේදී යම් වෙලාවක හිත පිට යනවනම් ප්‍රධාන වශයෙන් පිට යන්නේ සද්ද වලටයි වේදනාවටයි හිතවිලි වලටයි. ඒ නිසා සමහරෙකුට ඒ සද්ද විශේෂයෙන්ම භාවනා කරනකොට ඔර්ලෝසුවේ සද්ද හරි බාධාවක් වෙන්න හොරුසක් තියෙන බවක් දන්නේ නැහැ. භාවනාවේදී හිමීර තැම්පත් වෙගෙනනකොට ඔර්ලෝසුවේ සද්දේ ටක් ටක් ටක් ටක් ටක් ටක් ගාලා වැදින්න පටන් ගන්නවා. නැත්නම් එයා කන්ඩිෂන් එකක් වැඩ කරන මේ ෆෑන් වැඩ කරනවා නම් ඒ ශබ්ද ඉස්මතු වෙලා එනවා. ඉතින් ඒ නිසා මේක බාධාවක් නම් තමයි. ඒ කියන්නේ මට මතක අපි උඩ භාවනා ශාලාවේ වාඩිනකොට අපිට පොඩි භාවනා ශාලාවක් තිබුණේ දවසලකේ 17 දිනක් විතර වාඩි වෙන්න පුළුවන්. ඉතින් ධම්මනිසන්ති ආමතුරෝ අමුතු ක්‍රම ක්‍රම වෙනවා මේ භාවනා කරවන්න. ඒගොල්ලෝ කිව්වේ ඔක්කොමලා මේ වෙලාවේ වාඩි වෙන්න ඕනේ. ඔක්කොමලා එන්න ඕනේ කියලා නීති දැම්මා. ඉතින් ලොකු සංසිතින් හා කිව්වා. ඉතින් මාත් ඒකට පැවිදි වෙච්ච අලුත. ඉතින් ඒ ශාංශෙත් එනවා භාවනා කරන්න. ඉතින් ආපුවාම ඒ ස්වාමීන් වහන්සේට ඔර්ලෝසුවේ සද්ද ඇහෙන නිසා ඔර්ලෝසෝ තුආයේ කොතලා. බිත්තිය ගැහුවා මේ සද්ද අඩු වෙන්න. ඒකල ජර්මනියට පණිවිඩයක් ඇව්වා. සද්ද ඇහෙන්නේ නැති ඔර්ලෝසක් හොයලවන්නේ කියලා. ඉතින් ඉන්සා මේ සද්ද ගැන ඕනට වැඩි විකාර කරන්න පටන් අරගත්තොත් ওই සද්ද නතර කරන්න හුඟා දඟනවා. නමුත් ඒක නෙමෙයි යම් කිසි කෙනෙකුට වෙනදා නැහිච්ච සද්දයක් ඇහෙනවා නම් අපි හිතමු බාධක ස්වරූපෙන් කියලා. වෙනදා ඇහෙන්නේ නැති ඔරලෝසු සද්ද ඇහෙනවා. වෙනදා ඇහෙන්නේ නැති ෆෑන් එකේ සද්ද ඇහෙනවා. වෙනදා ඇහෙන්නේ නැති එයා කන්ඩිෂන් එකක් තියෙනවනේ ඒකේ සද්ද ඇහෙනවා. ඉතින් මේක සතිය පිහිටුවපේකේ ප්‍රයෝජනයක් වශයෙන් සලකන්න ගියා නම් හිත ප්‍රනීත වීම නිසා මේක ඇහෙන්නේ නැත්තම් ඇහෙන්නෙත් නැහැ. කම්මැලි බල්ලට එහෙන ගැහුවට ගාණක් නැහැ වගේ. ගෙදර දොර ඉන්නකොට ගාණක් නැහැ. භාවනා කරනකොට මේක ඇහෙන්න පටන් ගන්න. ඉතින් හුඟව දෙනෙක් මේක සද්දේ පිළිබඳව අමනාපය පහල කරගන්න හේතු වෙනවා. එහෙම නැත්නම් මේ ඉන්නකොට අර පළපුරුදු රේඩියෝ එක ඇහෙන්නේ පළපුරුදු ටෙලිවිෂන් එක බලන්න බෑ. පළපුරුදු බබාගේ දුවගේ බබාගේ කටහඬ ඇහෙන්නේ නැති කොට සමහරවට බාධායි. ඉතින් එතකොට ඔරෙන් ගිහිලා ගහක් යට ගිහලා ටෙලිෆෝන් කෝල් එකක් දීලා අර සද්ද ටික පොඩ්ඩක් ගෙන්න ගන්න. ඒ ඒ ඒක එක පැත්ත මේ පැත්තේ ආතාව වැඩි වෙලා තියෙනවා. නැත්නම් ඇහෙන සද්ද නිසා බාධා වෙනවා. ඉතින් මේක තමයි භාවනා මධ්‍යස්ථාන වල තියෙන පරිපාලන ප්‍රශ්න. නමුත් මේ ශබ්ද පිළිබඳව ශබ්ද තණ්හාව පිළිබඳව භාවනා කරන්න ගියොත් ඒ කිනාට ඉස්සල්ලාම වෙන දේ තමයි මම දවසකට කොච්චර ශබ්ද දූෂණය කරනවද කියලා. අද ඕනම දියුණු නගරයකට ගියොත් රෑ පැය 24ම සද්ද. මොන විදියෙන්වත් නැත කරන්න බෑ. කැලේකට ගියොත් නිස්සද්ද භාවය තනිකන් දෝෂ ඇති කරනවා. බය වෙනවා. ඒ තරම්ම මේ නිස්සද්ද භාවය ශිෂ්ට නැති සමාජශීලී නැති බවක් පෙන්වන නිසා ඒ නිස්සද්ද භාවය Taman කොටු වුණා වාගේ තනි වුණා වාගේ රහෙන් එලවලා දැම්මා වාගේ පාළු ගතියක් දැනෙනවා. ඒ නිසා නිතරම මනුස්සය ඉන්න තැන්වල කතාව. ඒ කතාව මොකටවත් නෙවෙයි නෑ මං කායිමත් කොන් වෙච්ච කෙනෙක් නෙවෙයි. මම තනි වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒක නිසා නිතරම ටෙලිෆෝන් කරනවා, SMS කරනවා, කතා කරනවා, දැකපු දැන ඇයි හොඳයි කතාව. නමුත් ශබ්ද තණ්හාව මතින් හරි කමන්නේ නැත්නම් භාවනා කරනකොට ඇති වෙන සද්ද කරදරේ මතින් හරි කමන්නේ සද්ද පිළිබඳව භාවනා කරනවා නම් නැත්තම් සද්ද කියන එක භාවනාවට අදාළ කරගන්නවා නම් ඒ නිස්සද්ද භාවය තමයි අපි හුදේ කලාව කියලා කියනවා. භාවනා විශාල දියුණුවක්. නමුත් යෝගාචරය පුදුම තනිකන් දෝෂයකට අහු වෙනවා. පුදුම විදිහට බය වෙනවා. ඒ නිස්සද්ද භාවයට එනකොට. ඒ සංවිතනිකායක තැනක ඒ සනමාන සූත්‍රය කියලා තැනක් තියෙනවා. දේවතා සංයුත්තේ සගතක වග්ගයේ ඒකෙදී ඒ දේවතාවෙක් සරුවච්චන් වහන්සේට සරුවච්චන්ස කැලේ තනිකර භාවනා කරද්දී කතා කරනවා කියනවා මේ තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා ස්වාමීන් වහන්සේ පක්ෂීන්ද නිදන මධ්‍යම රාත්‍රියේ ඒ අමූතු භයංකාර සද්දයක් මට ඇහෙනවා මට පුදුමාකාර බයක් ඇති වෙනවායි කියලා. ඉතින් ਸਰවචනාංශේ ඒකට උත්තරයක් දෙනවා. ਸਰවචන සඳහන් කරනවා පක්ඛීසු තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseetu තනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය කියලා. බුදුන්ස කියනවා පක්ෂීන්ද නිදර මැදම රාත්‍රියේ සද්දේ මටත් ඇහෙනවා. මට සතුටක් ඇති වෙනවා. මට උදකලාව තියෙනවා කියලා. ඒ නිසා සමාජශීලී සතාට සමාජ සතා කියන මිනිස්සයා මේ ගෝධාව නැති වෙනකොට මහ පුදුම බයයි. ඉතින් ඒගොල්ලෝ මොනවා හරි දෙයකින් රේඩියෝ එකක් ළඟ තියාගෙන ඉන්නවා, ටෙලිවිෂන් එකක් ළඟ තියාගෙන නැත්නම් කච කච ගන්න ගෑණියක් ළඟ තියාගෙන කොයි එකත් එකයි. දිගටම ඉතින් සද්ද නැතුව ඉන්න පුළුවන්. නමුත් කාදාත් භාවනාවක් නැහැ. ඒ නිසා යම් වෙලාවක භාවනාව හරියනවනම් ඒ සද්ද තණ්හාව දුරු වෙන ඔය කෙලින්ම නම් කියන්න බෑ නමුත් දුර වෙන වෙලාවේ Tamanට නිස්සද්ද භාවය ඇහෙන්න පටන් ගන්නවා. මේ නිස්සද්ද භාවයේ අහන්න පුළුවන් තරම් ඒකට කියනවා නිහඬේ හඬ කියලා. ඒ නිහඬේ හඬට බය නිසා තමයි අද ලෝකෙ මෙච්චර සංගීත කර්මාන්තේ දියුණු වෙලා තියෙන්නේ. අද සම්පූර්ණ සංගීත කර්මාන්තය ඒ අධිරාජ්‍යවාදී ව්‍යාපාරයක්. ඒකේ ඉන ප්‍රධානම බලකාරයෝ කියනවා ඒක මාරපාක්ෂිකයි කියලා. අන්ට අපිට පේන්නේ සංගීතය ප්‍රිය නොකරන අමනුස්සයෙක් කියලා අපි කියනවා. සංගීතය ප්‍රිය කළ යුතුමයි. ශිෂ්ටාචාරයේ ඉන්න නම් සංගීතය ප්‍රිය කරන්න ඕනේ. ඒක උත්තර ಭಾರತೀಯ සංගීතය නැත්නම් දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය නැත්නම් බටහිර සංගීතය නැත්නම් දේශීය සංගීතය කියලා මේ කුණු කුණු ගෑවේ නැත්නම් හරියන්නේ නැහැ. ඉතින් එතකොට යාට වෙන්නේ මොකද්ද? ජීවිතේ කවදාකවත් නිහඬේ හඬ අහන්න හම්බ වෙන්නේ හැම නිටතරම කන නිටතරම පීතිකක ජීවත් වෙන්නේ ශිෂ්ට සමාජය කියන්නේ දෙමලිච්චොම තමයි. දවසේ රෑ 11 12 වෙනකන් සද්ද. උදේ පාන්දරම පටන් ගන්නවා. ඒක නිසා එවැනි සමාජයක ජීවත් වෙන්න වෙන එක පෙර කළ අකුසල කර්මයක්. මොකද බේරෙන්න බෑ. ඒ සද්ද මොන චාති කරුවත් බේරෙන්න බෑ. වට කරලා තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් සද්ද තණ්හාව නිසා අපි මේ ශිෂ්ටාචාරයක් කියලා එකක් හදාගෙන එහෙම නැත්නම් මේ සංගීතරාව හදාගෙන දිගටම කරන්නේ කැම්බැල්ලේ කන කන්දොස් කිරියාවෙම ජීවත් වෙනවා. ඒක නිසා අපේ මනස කවදාකවත් නිරෝල් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේ සද්ද වලින් වැඩි වැඩි තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා යම් කෙනෙකුට බණ භාවනා කරනකොට ඒ සද්දේ අඩුවීම එහෙම නැත්නම් මේ කතා නොකර ඉන්න කියන කතාව දඬුවමක් වගේමයි පේන්නේ. කතා කරන්නේ නැතුව ඉන්නවා කියන එක දඬුවමක් විදිහට පේන්නේ. ඒ මොකද මේ කතා කරුවාට මොකද්ද වෙන අකුසලේ ඒක නිසා ටිකක් ඔය කතා කරාට කමන්නේ පේන්නේ නැතුව පේන්නේ නැත්නම් එච්චරයි පේන්නේ නැතුව කතා කරාට කමන්නේ කියලා නමුත් අපායට අද ගිහිල්ලා බැලුවොත් වැඩිම ප්‍රදේශයක් අපාගත වෙලා තියෙන්නේ මේ වචී දුස්චර්ච නිසා කතාව නිසා කායික දුස්චර්ච තුනක් බුදුහාමුදුරුවෝ කියලා සඳහන් කරලා තියෙනවා මානසික දුස්චර්ච මනෝචර්ච දුස්චර්ච තුනක් තියෙනවා වචී දුස්චර්ච හතරක් තියෙනවා බරුව කේලම හිස් වචනේ පරිස වචනේ. ඉතින් මම ඒ බුරුමේ ඉන්න කාලේ මේ ශබ්ද තණ්හාව කියන එක වෙන පැත්තකින් විස්තර කරා. ඒ කියන්නේ අපි සද්ද නැත්තම් වචන සම්බන්ධ කරගෙන බොරුවෙන් කේලමෙන් හිස් වචනේ පරිස වචනේ අපි කොච්චර පව් කරගන්නවද කියන එක මතක් කරලා දෙන්න බුරුමේ පණ්ඩිත ශාංශය බණක් කිව්වා. ඒක ඇත්තටම දස ශික්ෂා දස කර්මපත විස්තර කරන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා සතෙක් මැරීම කර්මපතයක්. අපාගාමි වෙනවා. ඉතින් ඒකට සෑහෙන ප්‍රයත්නයක් කරන්න ඕන සතෙක් කල්ලන්න බෙල්ල පාගගෙන මේකේ. හොඳට කැපෙන කඩුවකින් කැපෙනකොට සතා දඟලනවා, ලේනවා, පේනවනේ ඒකේ මේ සතෙක් මැරීම කියලා. පුංචි සතෙක් නම් මැරනවා මැරනවා දන්නේ නැහැ. සාමාන්‍ය සතෙක් මරන්න උත්සාහ කරනකොට ඒක හොඳට තේරෙනවා කියලා දෙන්න පුළුවන්. ওই ටික උඹට වෙනවයි කියලා. ඒ වගේම හොරකමක් කරනවා කිව්වම සෑහෙන සැලසුමක් කරන්න එපා. නිකන් කලාතුරකින් තමයි ලේසියට හොරකමක් කරන්න පුළුවන්. කාමීත්‍යාචාරයත් දීර්ඝ සැලසුමක ප්‍රයත්නයක්. නමුත් බොරුව කියන එක බොරුව කියන එකට ඒකේ කටේ සුලිය ගෑවෙන්නේ නැහැ. ඒ වගේම පරිසවචනය කිව්වහම ඒ වගේම කේලම කිව්වහම ඒ ශිෂ්ට තැනක හැදිච්ච කෙනෙකුට නම් කේලම පරිසවචනය බොරුව අකුසලයක් සිදු වෙනවා. නමුත් මේ හිස් වචනය කියන එක ඒ ස්වාමීන් වහන්සේ පැය ගාන පැය විනාඩි ගාණක් කරන විස්තර කරා සතෙක් මරනවා තරම්ම කර්මපතයක් අනවශ්‍ය වචන කතා කරන්න ගත්තොත් හිස් වචන කියලා අපාගාමි. දවසට කොච්චර කතා කරනවද කියලා බලන්න. ටොංගාට දන්නේ නැහැ. ගණන් තැබීමකුත් නැහැ. ඒක කොච්චර අමාරුද කියනවනම් මේ වගේ භාවනා වැඩමුළුවට ඇවිල්ලා කතා නොකර හිටියලා ඉඳලා ඒකම ලොකු සීලයක් වෙනවා. හුඟ දෙනෙක් ඒක දන්නේ නැහැ. හුඟ දෙනෙක් හිතන්නේ මේ ඇයි භාවනා කරනකොට සෙල්ෆෝන් එක පාවිච්චි කරා මොකද වෙන්නේ? ඇයි භාවනා කරනකොට එක එකනට පොඩ්ඩක් කතා කරපුවා මොකද වෙන්නේ කියලා වාද කරනවා. මේ මේ ලංකාව වගේ රටක තමයි මෙහිමත් කරන්න බලන්නේ පිට රටවල හරි අමාරුයි. ඒ මිනිස්සුන්ට කියලා දෙන්න. එක මිනිස්සෙක් ඒ නිසා කියනවා මේ දැනට ලංකාවේ තියෙන භාවනා ක්‍රම වලින් ඔය ගෝයන්කා භාවනා ක්‍රමේ කතා කරන්න දෙන්නෙම නැහැ. ඒ වගේ නිතර කතා කරපු මිනිස්සේ දවස් 10ක භාවනා බඳුනට ගිහිල්ලා මනසට ජීවිතේම කතා කරගන්න බැරුව ගියලු ඊට පස්සේ. අර ඇති වෙච්ච ෂොක් එකට. කවදාකවත් ඉඳලා නැහැ කතා නොකර. නමුත් කවුරු හරි දන්නවනම් මේ කතා කරන වචන හිස් වචන වලට යනවනම් සතෙක් මරණ තරමේ අකුසලයක් සිද්ධ වෙනවයි කියලා අපි කානිවල් ගියහම මොකද වෙන්නේ? සුපර් මාකට් ගියාම මොකද වෙන්නේ? පොල්ලට ගියාම මොකද වෙන්නේ? මේවා මේවා ගණන් කරලා ඉව හිතනවද මේ භාවනා කරලා හොදන්න පුළුවන් කියලා මේවා. මේ කිලෝරක් නැතුව මේ සද්ද තණ්හාව නිසා මේ ඇයි හොඳ අය කරන්න ගිහිල්ලා රැස් කරගන්න ප්‍රදේශේ. ඉතින් ඊට වැඩිය කොච්චර හොඳද කියලා බලන කතා නොකර සිටීමෙන් සබ්බපාවස්සා කරනම් කියන ශික්ෂාපදයට ගිහිල්ලා පව් නොකර සිටීම අපේ කිට්ටුවන්තෙන්ගෙන් කවදාකවත් අපිට අවස්ථාවක් ලැබෙයිද? ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේම ඇයි හොඳයි තමයි. ඒක නිසා නන්නාඳුන පිරිසක් මැදට යන්න ඕනේ. ඒ පිරිසත් වැඩ කරන පිරිසක් වෙන්න ඕනේ. නැත්තම් මේ සද්ද තණ්හාව නිසා අපි දවසකට කොච්චර අකුසල් කරගන්නවද? එහෙම නැත්තම් මේකෙන් ගැලවෙන්න ගියාමයි තේරෙන්නේ අපි එදිනදා කොච්චර කරනවද කියලා. ඒක නිසා කවදා හෝ මේ ශබ්ද තණ්හාව පිළිබඳ කටයුතු කරන්න යන එකනට භාවනාවේදී ඒ කාන්තේම අපි අර රූප තණ්හාවල කටයුතු කෙරුවා වගේ ශබ්ද තණ්හා කාම ගුණයන්ට අදාළව කාම සංඥාවන්ට අදාළව ශබ්ද සංඥාවන්ට අදාළව ස්ථාන තුනකදී පුහුණු කරන්න වෙනවා. ඒ කාම ගුණයන් පිළිබඳ පුහුණුවට අපි කියනවා සීල ශික්ෂාව කියලා. එහෙම නැත්නම් ව්‍යතික්‍රම මට්ටමේ උල්ලංඝනය වෙන මට්ටමේ ශද්ධ තෘෂ්ණා නතර කිරීමට ගන්න ප්‍රයත්නේ සීල ශික්ෂාව කියලා කියනවා. ඊට පස්සේ සද්ද සංඥා සංඥා මට්ටමින් කටයුතු කරන්න ගියාම කාම සංඥා මට්ටමින් කටයුතු කරන ගියාම ඒක සමාධි ශික්ෂා කියලා කියනවා. ඊට පස්සේ ඊටාමත්ම ගැඹුරින් සිද්ධ වෙනවා. රූප සද්ද රූපයන්ගේ සංඥාවල් අයින් කරන එක. ඉතින් අර ඒක පිළිබඳව හැඟීමක්වත් එහෙම නැත්නම් එහෙම එකක් කරලා යුතුයි කරන්න වෙනවා කියන එකටත් අර පළවෙනි tira දෙක අයින් කරගත්තාට පස්සේ තමයි ඒක අපිට පේන්නේ. සාමාන්‍ය එදිනදා ජීවිතය ගත කරනකොට නැත්නම් අද තියෙන IT ටෙක්නොලොජි කියලා කියන්නේ එහෙම නැත්නම් මේ සංනිවේදන තාක්ෂණي ඉන්නකොට ඒ කිසිම වෙලාවක මෙවයින් එක තට්ටුවක්වත් ගලව ගන්න හම්බෙන්නේ. වැඩිම ඒකට එකතු වෙනවා මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා කවදා හරි කාට හරි හිතුනොත් මේ කනට විශ්‍රාමයක් දෙන්න ඕනේ. මේ කනට හුදෙකලාවක් දෙන්න ඕනේ කියලා නිස්සද්ද තැනකට යන්න හිතනොත් අපි ඒකට කියනවා කාම ගුණයන්ගෙන් ඒ කියන්නේ මේ මනනන්දනීය කංකලු නාදෝලින් අයින් වෙනවා. ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. මොකද අපිට දෙනවා පින් කරලා ඇති කරගත්ත කණේ මෙච්චර ලස්සන සංගීත රහතරට අතියේදී ඇයි එකෙන් අයින් වෙන්න කටයුතු කරන්න කියලා. පින් කරලා ලැබිච්ච මනුස්ස ආත්මේ ඒ සද්දක් තියෙනවා নানা ආකාර දේවල් දැන් බොත්තමත් අදකල පමණින් ගන්න. ඇයි අපි මේකෙන් අයින් වෙන්න හදන්නේ කියපුවාම කියනවා සංගීතයේ ප්‍රිය නොකරන අමනුස්සෙක් කියලා කියනවා. ඒ තරම සංගීත කියන කද විශාල ව්‍යාපාරයක්. ඒ වුණා සමහරු ඉන්නවා ඒ කාම ගුණ හා සාපේක්ෂව ඒගොල්ලෝ නිස්සද්දතාවයට යනවා. ඒක තමයි අරණ්‍යගත වෙනවා කියන්නේ. ඒ තමයි රුක්ක මූලගත වෙනවායි කියන්නේ. ඒක තමයි ශූන්‍යාකාරගත වෙනවා. ඉතින් අරණ්‍යගත වුණාට හද්ද නැත්තේ නෑ. අර කියන විදිහට තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveteetu තනමාන බ්‍රහාරඤ්ඤං පීති ඕ බය සංජාතං විය. කැලෙත් තියෙනවා මොනවාදෝ සද්ද වගේ. නමුත් ඒ සද්ද සද්ද තෘෂ්ණාව ඇති කරවන්නේ නැහැ. ඒ පිටරටය භවනා කරන්න ගියාම ඒගොල්ලන්ට එකම වශයෙන් බාධා කරන්නේ මනුස්ස කටහඬ විතරයි. අනික ඕන සද්දයක් තියෙදි භාවනා කරන්න පුළුවන්. ඒ තරම්ම මනුස්සයාට වෛර කරනවා. කතා කරන සද්ද විතරමයි අහන්න බැරි. ඒක ඇහෙනකොටම ද්වේෂයක් හට ගන්නවා. හැබැයි කෝච්චියක් ගියත් මොහොතටල පෙරළුණා ප්ලේන් එකක් ගියා ඒක ප්‍රශ්නයක් නෑ. ආශාකරේ මිනිස්සුන්ට එහෙම නෑ. ආශාකරේ මිනිස්සු කොයි එකත් වගේ එක්ක සද්දේ බාධාවට ගන්නව එක්ක නෑ. කෙසේ නමුත් වනයේට ගියත් වනේ සද්දයක් තියෙනවා. අන්නේ සද්දේ සද්ද තෘෂ්ණාව ඇති කරන්නේ. ඒ වෙනුවට ඒක පාළු ගතියක් ඇති කරනවා. ඒක තනිකමක් ඇති කරන නිසා කාමභෝගියා වනේට කැමති නැහැ. කාමභෝගියා කැමති කානිවල් එකට තමයි. රාජධානියට තමයි. එහෙම නැත්නම් මේ ගම්නියංගම් අතහැරලා නගරයට තමයි කැමති. ඉතින් ඒක නිසා මිනිස්සු පුදුම විදිහට ඒ වගේ ජීවත් වෙනවා. ඒ මිනිස්සු දන්නේ නැහැ මේ නිස්සද්ද භාවයේ සෞඛ්‍ය සම්පන්න දෙයක් කියලා. වැඩිම සද්දවල තමයි. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ වගේ ඉඳලා අරණ්‍ය වාසයකට ගියා නම් එහෙම නැත්නම් රුක්ක මූල වාසයකට ගස්ම ගහක් මුලකට එහෙම නැත්නම් ශූන්‍යාගාරයකට එතන තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඇති කරන සද්ද නැහැ. ඒ කියන්නේ සද්ද කන්දොස් ක්‍රියාවල් කියලා කියන්නේ. කනට දොස් වෙන ක්‍රියාවල් නැහැ. හැබැයි සත්පක්ෂී නාද තියෙනවා. ගංග ඇලවල් දොරවල සද්ද තියෙනවා උලං සද්ද තියෙනවා ඒක එච්චර <clears throat> ප්‍රශ්නයක් නෑ ඉතින් ඒ නිසා එහෙම ගියාට පස්සේ ගමක් සද්ද නගරයක් සද්ද රටක් සද්ද අයින් කරන්න පුළුවන් ඒ ටික කරන්නේ කාය විවේකයෙන් තමන්ගේ කය කන ගෙනියනවා විවේක තැනකට මොකද ඒක තමයි අමාරුම දේ ඒ තමන් ඉන්න පරිසරයේ ඉන්නකොට ඒන සද්ද ටික මම කියාගෙන මගේ කියාගෙන සද්දේ මමයි මම සද්දෙයි සද්දෙයි මගේ ආත්මේ තියෙන ආත්මේ මගේ සද්ද තියෙනවා කියලා <clears throat> අපිට යම් කිසි සද්ද ප්‍රමාණයක තමයි අපි ජීවත් වෙන්නේ. දෙමලිච්ච දෙමලිච්ච සද්දේ නැත්තම් මැරෙනවා. ඒ වගේම රිලවට රිලා සද්දේ නැත්තම් මැරෙනවා සංකා දෝෂෙට. මනුෂ්‍යයටත් එහෙමයි. මනුෂ්‍යයටත් ඔය හිරගල් වල දාපුවාම අපරාධකාරීින්ද ඉන්සෙන්ටස් එක එක සද්ද ක්‍රම දීවුනට පස්සේ මනුෂ්‍ය මරන්න පුළුවන්. කිසිම තුවාලයක් ඇඟේ නැහැ. සද්දෙන් මරන්න පුළුවන්. බයෙන් මරන්න පුළුවන්. ඒ සද්ද වගේක් තමයි මම ආරස්සාවට තියාන්නේ. ඒ සද්ද ඇහෙනකොට මට තියෙනවා හොඳයි. ඒක දැන් ආරස්සයි. ඒ කියන්නේ වැඩි මේ කය සහ ජීවිතය රැකිනවයි කියන. අරණ්‍යයට ගියාට පස්සේ ඒක නැති වෙනවා. ඒ නිසා අපි කාය විවේකයට කැමති නැහැ. සද්දෙම තමයි ගත කරන්නේ. නමුත් සුළු පිරිසක් ඉන්නවා. දැන් මේ වගේ පිරිස් අරණ්‍යයකට ඇවිල්ලා ඉන්නේ. මේ එක්කෙනෙක් දෙන්නෙක් මෙතන ඉන්න හායන් කියලා ඇවිල්ලා නැහැ. ඒක එකන තම තමන්ගේ ඥාන මට්ටම් වලින් තමයි අවිලා තියෙන නිසා ඒ ශබ්ද ගමක ශබ්ද නගර ශබ්ද අයින් කරලා මේ අරණ්‍යට එන එක තමන්ගේ දක්ෂතාවයක් මෙතන අවිලා තියෙන එක ඉතාමත්ම අගය කළ යුතුයි. එතනින් තමයි මේ ශබ්ද පිළිබඳව විශාලම කෙලස් කැපීම සිද්ධ වෙන්නේ නිස්සද්දයට ප්‍රිය කරන නිස්සද්දතන හොයාගෙන ගන්ධනව පහු කරන ගව් ගණන් යනවා. ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒ තමයි සරුවචනාංශික පුරුෂ ධම්ම සාර්ථි ගුණේ. බුදුජානසී ලෝකේ ජීවත් වුණාට පස්සේ බුදුජානසී ඒක මනුස්සයන්ට ඇති කරනවා. අපි හිතමු මේ වගේ තැනකට ආවා. විල්ලිවල්ලා අරණ්‍ය වාසයේ සීල ශික්ෂාව හරි කාය වශයෙන් විවේකයක් ලැබුණා. ඉන්නේ ඔක්කොම මේ වගේ කතා නොකරන පිරිසක්. එතන කතා කිරීම වැරදි. ලැජ්ජිත කාරණා බව දන්න පිරිසක්. එහෙම ගිහිල්ලා අපි වාඩි වුණාට පස්සේ අපේ අරමුණ නැත්තම් අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව නැත්නම් අර කලින් කිව්වා වගේ ආස්වාස් ප්‍රසවාස නැත්නම් පිම්බීම හැකිරීම නැත්නම් සක්මන් කරනකොට කොච්චරක් ඒකට ශබ්ද කරදර ඇති වෙනවද කියලා බැලුවොත් ඒ කරදර ඉඳගෙන ඉන්නකොට හෝ ඇවිදිනකොට ඇති වෙන කරදර උඟාක් වෙලාට අතීත මතක් කිරීම සහ අනාගත සැලසුම් කරහා ඇති වෙන සද්දවලට මනාපමනාපහරා ඒවට අපි කාම සංඥා කියලා කියනවා සද්ද නිසා ඇති වෙන කාමච්ඡන්ද හෝ සද්ද නිසා ඇති වෙන ව්‍යාපාදේ හට ගන්න. ඉතින් ඒක නිසා හුඟ දෙනකොට එන්නේ සද්ද එනකොට ව්‍යාපාදයක් හට ගන්න. මට කරදරයක් ආවා කියලා මට බාධාවක් ආවයි කියලා ඇති වෙන සද්දෙට වෛර කිරීම නම් සාමාන්‍ය සිද්ධ වෙනවා. කලාතුරකින් කෙනෙක් මම දැකලා තියෙනවා එයාට සද්ද බාධා නැහැ. එයාට හිතවිලි බාධා විතරයි තියෙන්නේ. එහෙනම් වේදනා බාධා. අපේ හිටියා මේ පරණ බාසුන් නැහැ කෙනෙකුට කියන්නේ පඬිත බාස් කියලා. ඒ මනුස්සයාට සාද්ද ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා බුදුගේ ඇතුළ කියලා වාඩි වෙන හැබැයි එයා අනුන් භාවනා කරනකොට කියන සද්ද කෙලවට කමක් නැහැ කියලා මිනිහා අනික් කට්ටිය භාවනා කරනකොට සද්ද කරනවා කමක් නැහැ කියනවා මොකද මට සද්ද බාධාවක් නැහැ. ඉතින් මං කමනසේ උඹට සද්ද බාධාවක් නැතිවට මේකේ ඉන්නවා තුනින් එකක් මිනිස්සු සද්ද බාධා. ඒක දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ සද්ද නැත්නම් කොහෙද තියෙන කියලා මිනිහා මනසය නැහැ. සද්දේ පිළිබඳ කීකරුකමක් වෙන්නේ නැහැ. හික්මීමක් වෙන්නේ නැහැ මොකද හේතුව එයාට සද්ද බාධා නැහැ. නමුත් භාවනා මධ්‍යස්ථාන අතහැරලා යන පිරිස ඉන්නවා කතාව නිසා. අනිකටේ කතාව නිසා. එතකොට වෙන්නේ ද්වේෂයක් අට ගන්නවා එන හැම සද්දයකටම. ඒකේ නා මේ ලෝකේ නිස්සද්ද වෙනකන් ඉන්නවා භාවනා කරා. කරන්න බෑ. යාට භාවනා කරන්න බෑ හැම වෙලාවෙදීම සද්දේ ලොකු සංසය ඉන්න වෙලාවේදී මේ ළඟදී අපත අපත්‍යච ලොකු සාංශ අපිට කිව්වේ. ඒ ස්වාමීන් වහන්සේ ලොකු සාංශ කියලා කියලා තිනවා මේ ගමේ සද්ද ඇහෙනවා ස්පීකර් දාලා පිරිත් කියනවා, ඉතින් තොරන් කවි කියනවා, ඉතින් අෂ්ටක කියනවා, ඉතින් নানা ප්‍රකාර දේවල් ගමේ තියෙනවනේ. ඉතින් කිව්වලු අපි පැවිදුනේ මේකටයි සද්දයි කියලා. ලොකු සාංශ කියලා හොඳයි යක් කියලා හැරමිටියත් අරගෙන දැන් මගට ආවලු. මේ ඒ මිනිස්සුනේ කියලා කියන්න දැන් මේ සද්ද කරන්න එපයි කියලා. මග නතර ලැබවලු නම මේක නම් මට කියොත් සමහරවිට මිනිස්සු සද්ද ටික නතර කරයි. ස්පීකර් දාන කන කරයි. දැන් උඩින් ප්ලේන් එකක් එනවා කියලා ওই නම આવොත් එමු දැන් මම මොකද කරන්නේ? ඒකත් නතර කරන්න කියනවද? පිස්සු කෙලින්නද කියලා භාවනා කරන්න කියනවා. ඒ වගේ මෙහෙදිත් භාවනා කරන්න වෙච්චාම පිටරටය ගොඩාක් චෝදනා කරනවා මේ අනවශ්‍ය ශබ්ද ඇහෙනවා ගමේ ශබ්ද ඇහෙනවා බාහිර ශබ්ද ඇහෙනවා කියලා ඒ ශබ්ද පිළිබඳව තියෙන්නේ ඒව ශබ්ද කදා නාහව ශබ්දවත් බාධා වෙන දෙයක්වත් නෙවෙයි මේකට භාවනා කරනට විශේෂ ද්වේෂයක් හටගන්නවා ව්‍යාපාදයක් හටගන්නවා මේ භාවනා කිරීමේදී හිත සංවේදී වෙච්ච නිසායි මේ භාවනාව මේ ශබ්දෙ මට කරදරයක් උනේ කියලා යාට හිතෙන්නේ නැහැ යා හිතන්නේ ශබ්ද නතර කරන්න ඕනේ ඉතින් කවදා හරි භාවනා කරනකොට තේරුම් කරලා දුන්නොත් gedara ඉඳදී ওই සද්දයාවට අපි නඩු දාන්න යන්නේ නැහැ. මොකද අපේ සංවේදීතාවයේ උඟක් ගොරෝසුයි. ඒලාදී ඔක ප්‍රශ්නයක් නැහැ. දැන් ওই සංවේදී වෙච්ච නිසා මේ සද්දේ Tamante හිරිහරකාරී වෙනවා. දරා ගන්න බැරි මට්ටමට එනවා. මෙන්න මේ වෙලාවේදී Taman වැඩියෙන් සතිමත්ද අඩුවෙන් සතිමත්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒක නා කියාවේ දැන් ඕක විශ්නන්න බෑ මං එහෙනම් ආයෙසරයක් ගිහලා බලලා ඇවිල්ලා කියන්නම් කියලා. ඒ තරමටම කවදාවත් අපි භවනා කරනකොට මතුවෙන ශබ්ද කරදරය ඇත්තටම සද්ද නිසා ඇතිවෙන එකක්ද නැත්නම් මගේ එකට තියෙන ප්‍රතික්‍රියාව නිසා ඇතිවෙන එකක්ද කියලා හිතලා බලලා නෙමෙයි අපි සද්දට චෝදනා කරන්නේ. ඒක හිතන්න බැරි මොකද? එයා හිතනවා භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ කිසි කෙනෙක් කහින්න බෑ, වහින්න බෑ, මැස්සෙක් එන්න බෑ මොකද? මේ මේක භාවනා මධ්‍යස්ථාන නිසා කියලා. නමුත් දැනෙන්නේ මේ සද්දේ ඇඟෙන්නේ මේ සද්දේ හිත තැම්පත් වෙච්ච නිසායි පරිසරයේ නිස්සද්ද වෙච්ච නිසායි ඒ නිසා එවැනි ශබ්ද යම් ප්‍රමාණයක් තියෙනකොට මගේ හිත අපි කියනවා අවදි කියලා එහෙම නැත්නම් සතිමත් කියලා එහෙම නැත්නම් අප්‍රමාදයි කියලා නැත්නම් එලඹ සිටිනොයි කියලා මෙන්න මේ එලඹ සිටීම වාසියට ගන්න පුළුවන් පිටසක් ඉන්නවා කියලා බේරුම් කරලා දෙන්න පුළුවන් තව පිටසක් වෙනවා මොන જાතින්වත් බේරුම් කරලා දෙන්න බෑ මං කියනවා මගේ හැඟීම මගේ අත්දැකීම ඒ එන සද්දය මට වෙනද නැති තරම් මේ සියුම් සද්ද ඇහෙන්නේ මගේ හිත ප්‍රණීත වෙච්ච නිසායි තැම්පත් වෙච්ච නිසායි කියලා මේක සතිය වඩාණ්ඩ සාක්ෂියක් කරගන්න ඕන කියන එක හිතනවනේ යම් කිසි කෙනෙක් මම ඒ කෙනා හිතනවා විපස්සනාට නැඹුරු කෙනෙක් කියලා. යම් කිසි කෙනෙක් කියනවා මොනම සද්දයක්වත් ඊදි කරන්න බෑ. මට යම් මට්ටමකට එනකන් සද්ද නැති කරන්න ඕනේ කියලා එයාලත් ගරු කරන්න ඕනේ. හැබැයි එයා සමතේට නැඹුරු වෙච්ච කෙනෙක්. එයාට අර ඒ වෙලාවේදී ශබ්ද නැති ගතිය අත්‍යවශ්‍යයි. එතකොට එයා විවේක තැනට ගිහිල්ලා හරි අර සත්‍ය මට්ටමකට ගන්න ඕනේ. ඉතින් ඒක නිසා පිටින් එන සද්දය ද්වේෂයකට භාවනා කරන කෙනෙක් ගැනයි මම මේ කියන්නේ. හැම වෙලාවෙම සද්ද ද්වේෂයට හේතු වෙන්නේ. ද්වේෂයකට හේතු වීම හේතු නොවීම පුද්ගලයාගේ මතිමතාන්තර අනුව වෙනස් වෙනවා. විපස්සනා එක්කනට කියලා දෙන්න වෙනවා මේ ආනාපානයේ සද්ද නැති තැන කටයුතු කරන කොටයි සද්දේ තියෙද්දිත් හුස්ම බලන්න පුළුවන් ගතියයි වැළුවොත් වඩා කාර්යක්ෂම වඩා දක්ෂ වඩා කර්මන්නේ કોઈ සතියද කියලා ප්‍රශ්නේ අහුවොත් හොඳට කල්පනා කරලා සමාහට කියනවා සද්ද තියෙද්දිත් ආනාපානය අල්ලන්න පුළුවන් කෙනාට ගැඹුරු සතියක් තියෙනවා නමුත් සමතේ කරන එක නා ඒ පැත්ත හිතන්නෙත් නෑ. යාට ඒ ගැන දැනගන්න බෑ. යා කියන්නේ සද්ද අනිවාර්යෙන් බාධායි. මම නැවතත් කියනවා ඒ කෙනාගෙත් ඒ අයිතිවාසිකම රැකලා දෙන්න ඕනේ. නමුත් එහෙමම නෑ. සමහරව ඉන්නවා මේක අල්ලගන්න පුළුවන්. ඒක නිසා ඒ සද්ද වලින් කරන බාධාව බාධාවක් කරගන්නවද සාධකයක් කරගන්නවද බාධකයක් කරගන්නවද කියන එක භාවනා ශිල්පයේ දක්ෂකම අනුව තමයි රඳාපවතින්නේ. ඒක නිසා බුදුජාන් වහන්සේ මේකට ඒ කියන්නේ විපස්සනා කරන කෙනාට අත්ලක් වශයෙන් බුදුරජාණන්සේ සඳහන් කර තිනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තම පිටින් එන රූපේ හෝ සද්ද හෝ ගඳ හෝ ඒක නෙවෙයි රාග දනවන්නේ තමන්ගේ සංකල්පමයි තමන් මොන જાති පුද්ගලයෙක්ද කියන එකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒ නිසා යම් කිසි කෙනේ සංකල්ප එහෙම නැත්නම් එයාගේ විතක්ක එහෙම නැත්නම් සුකුම විතක්ක හොඳට පාලනය කරගත්ත කෙනෙකුට නම් පිටින් ශබ්ද වලින් වේදනා වලින් රූප වලින් කුප්පන ප්‍රමාණය අඩුයි. නමුත් එතෙන්ට යනකම් හිත හදනකම්ම එයාට පේන්නේ මගේ හිත කිපෙන්නේ මගේ හිත බාධා කරන පිටින් එන රූප නිසා පිටින් එන ශබ්ද නිසා ගන්ධ නිසා රස නිසා පහස නිසා එයා ඉතින් ලෝකෙ මට්ටම් කරන්න හදනවා. ලෝකේ කාම නැති රූප හදන්න හදනවා. කාම දනවන් නැති සද්ද හදන්න හදනවා. බාහිර ලෝකේ මට්ටම් කරන්න හදනවා මිසක් තමන්ගේ හිතේ සංකල්පයන් මතයි මේ එන සංඥා බාධකයක්ද සාධකයක්ද නැත්නම් අරමුණක් කරගන්නවද නැත්නම් කරදරයක් කරගන්නවද කියන එක සඳහන් කරන්න කියලා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ පුරිසංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා ਸਰවත්‍යන් සඳහන් කරනවා මේ බාහිරයේ තියෙන විචිත්‍ර වර්ණ විචිත්‍ර ශබ්ද නෙවෙයි කාමය කියන්නේ පුද්ගලයා විසින් තමන්ගේ හිත ඇතුලේ තියෙන සංකල්ප ටිකයි කාමයේ වෙන්නේ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ දීරෝ විනේති ඡන්දා ඒ ලෝකෙ එහෙම තිබිච්චාවයි අතිත්ත දීරෝ විනේති චන්දම් මේ මගේ හිත මේ සද්දෙට පීරි ගෑවෙන ගතිය හිතේ දුර්ලකමක් මගේ හිත මේ වර්ණ රූප වලට මනාප වෙන ගතිය හිතේ දුර්ලකතියක් හිත ඔද්දල් වෙලා තියෙන්නේ ඒක නිසා මම මගේ හිතේ තියෙන මේ දේවල් වලට තියෙන මනාපමනාප දෙක හික්මව ගන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට මේ සද්ද කරදර නිසා හෝ සද්දට තියෙන ප්‍රේම නිසා හෝ බාධා වෙනකොට ඒක තමන්ගේ හිතේ තියෙන දුර්ලකමක් නැත්නම් කෙලෙසයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් බුදුරජාණන්සේකින් අපේ ශාසනයට නැත්නම් තමන්ගේ ශාසනයට දෙවෙනි සේවය තමයි ඒක. එහෙම නැත්නම් අපි දන්නේ බාහිර ලෝකේ හදන්න හදනවයි කියලා. ඒ නිසා කොච්චර කල්යයිද භාවනා කරන කෙනෙකුට මේ බාහිර සද්දවල නෙවෙයි රාගය හෝ ద్వේෂය තියෙන්නේ රාත් ඒ සද්දෙට Taman දක්වන ආකල්පේ මතයි ප්‍රතික්‍රියාව මතයි මේක තියෙන්නේ නිසා සද්දයක් එනකොට මම ඒක බාරගන්නේ මනාපෙටද අමනාපෙටද කියන එක නිත්‍ය දෙයක් නෙමෙයි වෙනස් වෙන සුළු එකක් ඒ සෙන් මාස්ටර්ස්ලා කියනවා රෑ 30 ගෙම්බෝ කෑ ගහන්න ගෙම්බියෝ ආකර්ෂණය කරන ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ ඒකට අපිට කාමෙන්නේ නැහැ මොකද අපි ගෙම්බියෝ නෙවෙන්න නිසා අපි ගෙම්බියෙක් වුණා නම් අපිට මේක රාග දනවන දෙයක්. අපිට මේක නීරසයි. නමුත් නන්දමාලි සින්දුවක් කිව්වනම් ලතා මංගেশකර් සින්දුවක් කිව්වනම් එතකොට අපිට ඒකේ ආකර්ෂණයක් තියෙනවා. හැබැයි ඒකට ගෙම්බඩ ගන්නන්නේ නැහැ. දැන් මේ යන සින්දුව ලතා මංගেশකර්ද න ගෙම්බඩ ගන්නන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට ආස්වාදයේ වෙනසක් ඇති වෙනවා. භාවනා කරලා පටන් ගන්නකොට තියෙන ආස්වාදේ ටික වෙලා කරනකොට නැහැ. පටන් ගන්නකොට ශබ්ද කරදරයි. හොඳට අරමුණත් එක්ක සම්බන්ධ වෙලා බලනකොට වෙන ශබ්ද ඇවිල්ලත් ගිහිල්ලත් තියෙන දන්නෙත් නැහැ. ඒ නිසා මේ එකම ශබ්දෙට වුණත් Taman තුල තියෙන මේ සංකල්ප සීක්‍රෙන් වෙනස් වෙන සුළු නිසා මේ මනාපයි කියපු ශබ්දෙම ටික වෙලාවකින් අමනාප ගොන්නට වැටෙන්න ඉඩ තියෙනවා. අමනාප වෙච්චයි කියව ශබ්දය මනාප වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ ශබ්දය අල්ලන මේක නැති කරන්න ඕනේ කො මේක වැඩි කරන්න ඕනේ කියලා ව්‍යාපාර කිරීමෙන් වෙන්නේ අර සරල සතිය කැඩලා යන එක විතරයි. එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතේ එළඹ සිටීම පමණයි. ඒ නිසා ශබ්දයක් ඇවිල්ලා කරදර කරපු දෙයි. බලන්න ඒ කරදරේ තියේදී යම් ප්‍රමාණයකට උග්‍රව තියෙනකොට නම් බෑ. ඒ ශබ්දේ තියේදී තමන්න පුළුවන් නම් මේ ශබ්ද තිබ්බට හුස්ම ගැනීම නතර වෙලා නැහැ. හුස්ම ගන්නවා නම් ශබ්දේ තියේදීත් මට හොයලා බැලුවොත් සද්දේ අස්සෙන් හුස්ම බලන්න පුළුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක්. හරියට චීන කන්නඩියක් දාලා බැලුවා වගේ හරියට Taman ඉන්න ඉඩමේ යට තියෙන මණිකක් තියෙන බව යම් උපකරණයක් දාලා බැලුවට පස්සේ ඒ මනුස්සයා දන්නවා මේ මම දුප්පත්ව හිටියට මෙච්චරට මණිකක් තිබ්බා වගේ මේ සද්ද තියේදී භාවනාතරින්න ඕනේ සද්ද තියේදී යම් ප්‍රමාණයකට ආනපානෙ බලන්න පුළුවන්. අන්නේ විදිහට සද්ද හරහා ඒකට කියන සද්ද විනිවිදලයි කියලා. හුස්ම රැල්ල නැත්තම් අපි කියමු පිම්බි මැකිලිම බලන්න පුළුවන් කෙනාට තේරෙනවා සද්ද කරදර කරන්න බෑ කියලා හිතුවොත් විතරයි. හැකි සංඥාව දීලා තියුණොත් හැකි සංඥාව ගන්නත් කමඨාන සුද්ධ වෙන්න ඕනේ. තමන්න තියෙන දුෂ්කරතම දුෂ්කරකම කියලා ඕනේ. එතකොට ගුරුවරයා කියලා දෙනවා මෙන්න මෙහෙම බලන්න. මෙන්න මේ සංසිද්ධියේදී සක්මන සක්මන් භාවනා පුදුමාකාර ගුණයක් තියෙනවා. මොකද සක්මන් භාවනාව සද්ද තියේදී කරන්න පුළුවන්. සද්ද තියේදීත් මේ වම තියන්නේ. මේ දකුණ තියන්නේ කියන එක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් ආනාපාන සති භාවනා කරන වාඩි වෙලා ඉන වෙලාවක හෝ එහෙම නැත්නම් අපි කියමු සක්මන් කරන වෙලාවක හෝ මට හරිම කරදරයි මේ සද්ද නිසා. ඒ නිසා මගේ හිත නිතරම අරමුණෙන් පිට යනවා. ඒ නිසා මට උපදේශයක් දෙන්න කියලා. අරමුණෙන් පිට ගියාට කමක් නැහැ. තමයි සක්මන් කරන බව දන්නවද කියලා අහන්න බෑ. වෙනෝ සක්මන් කරන බව නම් දන්න. ආයේ නම් සතිය තියෙනවා. ඒ සක්මනේ වම දකුණ පෙන්නුනේ නැතුණාට ඔසෝන යවන පෙන්නුනේ නැතුණාට ඔසෝන යවන තවන පෙන්නුනේ නැතුණාට විලුඹ කොට්ටේ ඇඟිලි තුඩේ පෙන්නුනේ නැතුණා මම සක්මන් කරනවා. ඉඳගෙන නෙවෙයි. ඇවිදින බව දැනගන්නවා. හැබැයි සද්දෙත් තියෙනවා කියලා දැනගත්තොත් මේකට සතුටු වෙලා මේ සද්ද තිබුණාට සක්මනට මොකුත් වෙන්නේ නැහැ. සක්මන හොඳට කරන්න පුළුවන් බවට සමාදම් වෙන්න, සතුටු වෙන්න, ප්‍රමෝද වෙන්න, සති සම්පජඤ්ඤ වෙන්න. එතකොට ප්‍රීතියක් හට ගන්නවා. එතකොට පේන පටන් ගන්නවා මේ ඇවිදිනවා විතරක් නෙවෙයි, ඇවිදින වෙලාවේදී මේ වම, මේ දකුණ කියලා පියවරක් පේනවා. හැබැයි අර මූලිකවම ශබ්ද තියේදිත් මට සක්මන් කරන්න පුළුවන් නැත්නම් අඩු ගානේ සක්මන් ඉරියව පේනවා කියන මේ හැකි සංඥාව. මේ කමඨාන් සුද්ධ වීම නැත්නම් මේ ලෑස්ති වෙලා යන ගතිය මහා පුදුමාකාර එන්නතක්. බෝ වෙන ලෙඩක් තියෙන තැනකට යන කෙනෙකුට ඉන්නතක් අරන් ගියාම ඒ ලෙඩේ බෝ වෙන්නේ නැහැ. ඒකයි එන්නතේ තියෙන වටිනාකම. ඉතින් එන්නත නැතුව ගියොත් බෝ වෙනවා. නිසා එන්නත අරගෙන යන කෙනා යන්නෙම බය නැතුව. එයා දන්නවා සද්ද තිබුණට වෙනතරම් ලස්සන කරන්න බෑ. නමුත් ඇවිදින බව දැනගන්න පුළුවන්. ඇවිදින බව දැනගන්න පුළුවන් කියන්නේ මේ හැකි සංඥාව. එහෙම නැත්නම් ඒ ඉවසීමේ ශක්තිය. ඒ දැරීමේ ශක්තිය පුංචි දෙයක්. ඒක පිට සක්මන් කරනකොට ඇවිදින විතරක් නෙමෙයි වම දකුණ මාරු වෙන හැටි, ඔසවන තබන හැටි, ඔසවන යවන තබන හැටි පවක් යම් වෙලාවක වැටෙනකොට සද්ද ඉබේම අයින් වෙලා. සද්ද තියෙන්නේ නපුර නැති වෙලා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ කොතනකින් හරි ප්‍රවිෂ්ටි ලබාගෙන ඒ වම දකුණට හෝ වම දකුණ බැරි නම් ඇවිදින බවට හෝ එතන ආස්වාද ප්‍රසආසයට හෝ එහෙම බැරි නම් අඩු ගන්න ඉඳගෙන ඉන්න බවට මේ ශබ්ද බාධා කරන්නේ නැහැ. එතන බාධා නම් කරනවා කඩන්නේ කියන එක දැනගත්තා නම් තේරෙනවා සද්දෙට වැඩිය සතිය බලවත් කියලා. ඒක සරුවචනාංශ අපිට දීලා තියෙන මූලිකම එන්නතක්. සතිය තරම් බලවත් මොනම දෙයක්ක සරුවචනාංශ කියනවා දැකලවත් නැහැ කියලා. සතික් වහම් බිකවේ සබ්බත්තිකං වදාමි. හැම තැනදීම සත්‍ය අපේක්ෂා කරන්න කියලා. බාධාව තියෙනකොට සත්‍ය අපේක්ෂා කරන්න බාධා නැති වුණත් කරන්න කියලා. එතකොට මේ යෝගාවචරයට පේනවා මේ සද්ද බාධා කරද්දී මට කොතෙක් දුරට අරමුණේ සටහන අරමුණේ ආකාර අරමුණේ ස්වභාවික ලක්ෂණ බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ශබ්ද තියෙද්දි ඒක හරහා බලන්න පුළුවන්කම තියෙනවනම් තද්ද නැතුව බලනවට වැඩිය හරිම සෙල්ලක්කාරයි ඒ සතියේ. හරිම සම්ප්‍රදායෙන් පිටපැනපු සතියක්. හරිම රැඩිකල් වාදී සතියක්. අන්න ඒක තමයි මේ විපස්සනාවේ තියෙන සුවිශේෂී ගතිය. සද්ද නැතිකම අපේක්ෂා කරන්නේ සද්ද එන්න කියන්නේත් නැහැ. බලනවා සද්ද තිබුණට අරමුණ බැලීමට 100%ක් බාධා වෙනවාද සද්ද තිබුණට අරමුණ බැලීම 100%ක් ගන්නවාද කියලා. බාධාවක් තියෙනවා. ඒ බාධාව යෝගාවචරය වාසියට ගන්නවා. වාචිකකතරොස් බිනවා යම් ප්‍රමාණයක් සද්ද තියේදී චෝදනා කරන්න නැතුව බය වෙන්නේ නැතුව අරමුණ බැලීමට හැකියාව භාවනා නොකර කොහොම ගන්නද කියලා හිතන්න. අඩු ගානේ භාවනා නොකර මේක වාර්තා කරගන්නවත් පුළුවන්කමක් තියෙනවද කියලා බලන්න. එහෙම නැතුනොත් මරණ වෙලාවේ මොකද වෙන්නේ කියලා හිතන්න. මොන දෙයක් ආවත් මාරය වගේ තමයි පේන්නේ. එන හැම සද්දෙම දන්නවා. දැන් ඉතින් ගෙනියන්න ඇවිල්ලා තිනවා යම දූතයෝ ඉතින් බය වෙනවා කෑ ගහන වතුර දීපල්ලා, ගෙන්දර නිමපල්ලා, ගේ වටේ දූවනවා. මොකද කවදාකවත් දන්නේ මේ විකාරයක් කියලා. ඉතින් ගෙදර මිනිස්සුත් මේ කට්ටඩියෝ ගෙන්නනවා, නූල් බඳිනවා, දෙහි කපනවා, පිස්සු කෙලිනවා. උන් ටික තමයි භූතයෝ කියන්නේ. ගෙදර ඉන්න උන් ටික තමයි වෙන කවුද ඉන්නේ වෙන භූතෙක් නෑ. ඉතින් භාවනා කරපෙනෙක් නම් දන්නවා. ඕක දැක්කට එහෙම නැත්නම් මේ සද්ද කරදර තිබුණට මම මැරෙන බව දැනගන්න පුළුවන්. ඒක නම් මම හිතන්නේ කියන එක හොඳ නෑ මේ රෑ වෙලා කට්ටියට රෑ නිින්ද යන්නේකුත් නෑ. සර්වචාන්සේ සඳහන් කරනවා ඒ සෝතානුදත්ත සූත්‍රයේ යම් කිසි කෙනෙක් මේ ශාසනයේ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා විප්පටි සුප්පටි විජ්ජා. ඒ කියන්නේ බණ අහලා තියෙනවා එයා. බණ අහලා තියෙන කෙනෙක් මේ ජාතක කතා නෙවෙයි. එහෙම නැත්නම් මේ තොරන් කවි නෙවෙයි. මේ භාවනා කරන්නේ කොහොමද කියලා. දතය හිතේ දරාගෙන ඉන්නවා. ඒක සුතේම තමයි. ඒ සද්දෙම තමයි. සුත ಪರಿචිතය හිතලා බලනවා. ඔය කිව්වට සද්ද කියන භාවනා කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න බෑනේ උත්සාහයක් ගත නැති කෙනාට. උත්සාහ කෙරුවට පස්සේ කවුරු හරි සුද්ධ කළා කියනවා. සද්දයක් ආපම නැගිටලා යන්න එපා. සලුව ගසා දාලා පොඩ ඉඳලා බලන්න. එතකොට එයා පරිචයක් ලබනවා යම් ප්‍රමාණයකට පුළුවන් කියලා. ඉච්චර තමයි ඕන කරන්නේ. අන්නේ හැකි සංඥා තමයි සුතා දතා පරිචා මනසානුපෙක්ඛිතා ඊට පස්සේ යන්නේ මනසින් අපේක්ෂා කරන යම් ප්‍රමාණ සද්ද තියෙනවම තමයි. උඩ චෝදනා කරන්නේ නොදරුවෝ. උපකරණ නැති ඇත්තෝ. එහෙම නැත්තම් බියගුල්ලෝ. ශාසනය අඳුරන නැති ඇත්තෝ. මාත් එහෙම තමයි පටන් ගත්තේ. දැන් මට ටිකක් දුරට සද්ද තියේදී භවනා කරන්න පුළුවන් අඩුගානික වාර්තා කරන්න පුළුවන් මට මේ මේ සද්ද තියේදී මට මේ ෆෑන් එකේ සද්ද තිබුණට ගාණක් නැහැ මට සාමාන්‍ය කැස්ස සද්දයක් ප්‍රශ්නයක් නැහැ. මට වැස්ස සද්දයක් නැහැ කියලා තමන්ගේ දැරීමේ ශක්තිය ඉහළ යනවා. ඊට පස්සේ ditthiya vippati suppati vijjaya තීරුම් ගන්නවා මේ සතිය තරම් සද්ද බලවත් නැහැ කියලා. සද්ද නිතරම කරදර කරනවා. සද්ද නිතරම කන පීඩනම සතියට ඇල්ලුවොත් මෙන්න මෙතෙන්ද ගියොත් සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijjaya කිව්වොත් මරණ චිත්තක්ෂණේ හිත වියවුලුණත් වික්ෂිප්ත වුණත් සුගතිගාමි වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. අර වඩල්ලද භාවනාව නිසා ඒ කෙනාටත් මායя එනවා යම දූතයෝ එනවා. එයා දන්න මේ ඔක්කොම දුර්වල මනසක හැටි. මට ඒතියෙදිත් මරණ මොහොතෙදිත් ආනපාන බලන්න පුළුවන්. මම දන්නවා මරුණා කියලා. කොටින්ම කියනවා මේ රාහුල පුංචි හාමුදුරනේ සරුවචනාංශේ චරිමක පස්සා සම්පි ඥානතෝව නිරුද්ධಂತಿ කියලා. මේ මං යන්නේ තව හුස්ම දෙකකින් මම මැරෙනවා. එතකොට මේ සද්දත් ඇහෙනවා යම දූතුවෙත් පේනවා ඔක්කොමත් පේනවා තමයි. නමුත් අර භාවනා කරලා තිබුණ නිසා තව මේ යන්නේ මගේ අන්තිම හුස්ම කියලා අන්තිම ප්‍රස්වාසයත් සතියෙම තමයිලු ගෙවෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් මැරුණට අපාගාති වෙන්නේ නැහැ. ඒ මොකද මේ ජීවිතයේ කලබගෑනි තියෙන වෙලාවේ සතිය නඩත්තු කරලා ආනපනෙ නඩත්තු කරලා පිම්බීම හැකීම නඩත්තු කරලා වම දකුණු නඩත්තු කරලා තියෙනවා පුංචි දෙයක් ආපු පමණට සටන පාවා දෙන්නේ සතියට කියනවා පොඩ්ඩක් ඔක හරහා බලපං කිය. මෙන්න මේක බලන්න පටන් අරගත්තට පස්සේ මේකේ ගෑනු පිරිමකමක් නැහැ. මේක හරියට සුද්ධ කරලා දුන්නා නම් මේක ගෑනුන්ට පුළුවන් පිරිමින්ට බෑ කියලා කතාවක් නැහැ. පිරිමින්ට පුළුවන් ගෑනුන්ට බෑ කියලා කතාවකුත් නැහැ. ඒක මේක සංඝයාට මේක වැඩිපුර අතවාසියක් ලැබෙලා තියෙනවා ගිහියන්ට නැහැ කියලා කතාවකුත් නැහැ. ඒ මේක බාලිකොට කියලා දුන්නා, තරුණියකට කියලා දුන්නා, වයසට කියලා දුන්නා කතාවකුත් නැහැ. පෝෂතර කියලා දුන්නා, දුප්පතර කියලා දුන්නා කතාවකුත් නැහැ. ශ්‍රද්ධාවන්තයර කියලා දුන්නා, ශ්‍රද්ධාහ නැතිවෙන කියලා වෙනසක් නැහැ. මොන්නම වෙනසක් ඇති මනුස්සකමක් මෙතන තියෙනවා. මේ මනුස්සකම උරගාන්න නැතුව මැරුණොත් ඉතින් සරුවච්චන්හන්සේ නොකිය කියනවා තිරිසනෙක් වගේ කියලා. තමන්ගේ ජීවිතයේ තියෙන මේ සා විශාල වටිනා ගුණයක්. නැත්නම් මේ හැකියාවක්. මේකට කියනවා භව සම්පත්තියක් කිය. මේ භව සම්පත්තිය ක්‍රියාත්මක කරන්නේ නැතුව සද්ද වෙනවට කේන්ද්‍රි ගන්නවා, රූප වෙනවට කේන්ද්‍රි ගන්නවා කියලා කියන්නේ තාම අත දරුවෙක් වාගේ. වේබු සෑඩෝ කියලා ඔය මුරුමේ හිටියා මේ පඬිස් මේ මහසි සෑඩෝට පොඩ්ඩක් කල්ලාතු හිටියා. ඇත්තටම වේබු සෑඩෝ තමයි ඔය ගෝයන්කා සිස්ටම් එක ගෝයන්කා ක්‍රමයට මූල කතරු උනේ. හරිම අප්‍රසිද්ධිය ගත කරේ. ඒ ශාංශේ අපි ලොකු සංහසේ දැකලා තියෙනවා. ලොකු සංහසේ මතක් කරලා කිව්වා මට නම් උන්වහන්සේ රාතන් වහන්සේ නමක් බව නොපකිලව වැටහුණා. ඒ නිසා මුළු රාත්‍රියක් පුරාම නිරීක්ෂණය කරයි කියලා. ඒ වේබුසෑඩෝ බණ කියනකොට ඒ සූත්‍රෙම උද්දෘත කරන්නේ මොකද ඒ ස්වාමීන් පොත්පත් කියවලා නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කියන ප්‍රධාන කතාවක් තමයි භාවනා කරනකොට කවුරු හරි කහිනවා. ඒ කියන්නේ බුරුමෙත් කැස්ස තියෙනවායි කියලා මට පේන්නේ ලංකාව විතර නෙවෙයි. ඉතින් කහිනවම තමයි දැන් 60 දැන් මෙතන 60 බැනලා දැන් මෙතන 60 දැන් මේ දවස්වල 90ට කිට්ටු කරලා එකෙක් එක විනාඩියට කැස්සොත් 90 කහිනකොට හැම විනාඩියටම එකමාරක් කැස්ස එන්න එපායි එක්කෙනෙක් කහිනව ප්‍රශ්නයක් නැහැ මං කහින්නේ එක සැරේනේ කියලා එතකොට විනාඩියට කැස්ස එකමාරක් එනවා ඉතින් ආවට පස්සේ අර කැස්සට කරදර වෙන එකාට මුළු පැය පුරා 90 සැරයක් එකා එක සැරෙත් නෙවෙයි කහින්නේ සාමාන්‍යයෙන් ඔක ආවට පස්සේ දිගට යනවා. කොච්චරක් ඇස් වෙනවද? ඉතින් මංසර හිතනවා යකෝ මේ සිල් අරගෙන මෙච්චර දුර ඇවිල්ලා මෙහෙමත් කරලා ඉතින් භාවනා කරන්න හම්බෙන්නේ නැහැ කියලා හිත පැහැවෙනවනේ මේකයි ගුරක්ක වෙන වන වෙලා ඵලයන් මැරිලා ඵලයන් කියලා. ඉතින් ඒ ඒ සයිඩට වාර්තා කරනවා ගිහිල්ලා අනේ ස්වාමීන් වහන්සේ කොහොමද කහින්නේ මේ කොහොමද කැස්සේ භාවනා. ඉතින් ඒ ස්වාමීන් කියනවා මෙන්න මෙහෙම කල්පනා කරන්න කියලා. මොකද මගේ භාවනා මගේ සතිය කැස්සටත් කැඩෙන තරම් දුර්වලයි. මට පුළුවන් මේ භාවනා වැඩමුළු ඇතුළතදීම අඩු ගානේ කැස්සට කැඩෙන්නේ නැති මට්ටමට සතිය දිනු කරගන්න. මේ කයින කෙනා තමයි මට පෙන්ලා දෙන්නේ මගේ සතිය දුර්ලභකම. ඒ නිසා මම උත්සාහ කරනවා කැස්ස නැතර කරන්න බෑ ඒක එනවා. මේ කැස්ස තියෙද්දි තානපනේ බලන්න පුළුවන්. කැස්ස තියෙද්දි ඉඳගෙන ඉන්න බලන්න පුළුවන්. කැස්ස තියෙද්දිත් මට සක්මන් කරනකොට යම් ප්‍රමාණයකට ජාම බේර ගන්න පුළුවන් කියලා බැලලා ඒක ගත්තොත් ධෛර්යයකට ඒක නැත්නම් ඒක ගත්තොත් අභියෝගයකට ඒක ගත්තොත් gedara වැඩ වෙනුවෙන් ඒ උත්සාහය හරහා තරයක් දෙකක් තුනක් පරාද වෙලා එයාට අවස්ථාවක් එයි කියනවා එයාට විශ්වාසයක් වෙන්න පුළුවන් කැස්ස වගේ දෙයක් තියෙද්දි ආනපනේ බැලීමයි කමඨාන සුද්ධ කරන කියන්නේ මට ඒක කළ හැකි කියලා හැකි සංඥාව එනවා හැබැයි අකුණක් විදුලියක් ගැහුවොත් එයාට බෑ අද එක පාට දොරට හයියෙන් ගියොත් බෑ. ඒව ටිකක් සැර වෙන්නම කැස්ස පුළුවන්. එතකොට දවසක යා හිතා ගන්නවා දැන් මම එනකොට කැස්සට කැඩෙන සතියක් තිබුණා. දැන් කැස්සට කැඩෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ ඊට වැඩිය කිඹිස්සට කැඩෙන්නේ නැති සතියක්. වෙන දොරේ යඬේට කැඩෙන්නේ නැති සතියක්. ටික ටික ටික දිනු කරනකොට දවසක තේරෙයිලු මගේ කමඨාන සුද්ධ කරලා දුන්නේ කම්මඨානාචාර්යතුමා නෙවෙයි කහින මිනිහයි කියලා. ඒ මොකද මේ මිනිස්සයා කැහැලා තියෙනවා මම දන්නේ නැහැ දැන් මට බාධා වෙලා නැහැ. එතකොට හිතෙයිලු මේ මිනිස්සයාට ගිහිල්ලා ස්තුති කරන්න. මෙහා තමයි මට මේ අභියෝගේ දීලා. හැබැයි ඒ සංසි කියලා තියෙනවා ඒ වෙලාවේදී සතිය කඩහන ළඟට ගිහිල්ලා ස්තුති කරන තරම් අමන වෙන්න එපයි හිතින් ස්තුති කරන්න කියනවා. මෙතන කස්ස නිසා තමයි මට එළියට එන්න පුළුවන් කියලා. අන්න මේ මට්ටමට වැඩමුළුවේදී අපිට කාට හරි හිතට කියලා දෙන්න පුළුවන් නම් මේ කැස්ස නතර කරන එක නෙවෙයි භාවනා කියන්නේ සද්ද නතර කරන එක නෙවෙයි මේ සද්ද දැරීමේ ශක්තිය ගන්න නම් අපේ ලොකු සංශ අපිට කියලා දුන්නේ ඒකට ලෑස්තිලා යන්නේ කියලා. මේ මේ යම් ප්‍රමාණයක් සද්ද ඇහෙනවා. ඒක මේ අපි යම් තාක් සංසාරේ අනුන්ට කරදර කරලා තිනවා නම් සද්ද වලින් ඉතින් ඒක අපිට එන්න බෑ. මේක පාට අපි භාවනා කරන්න ගිය කියලා සවුන්ඩ් ප්‍රූෆ් කරන්න බෑනේ මේක. සද්ද නැති කරන්න බෑනේ. ආනේ සද්දට පුරුදු වෙච්ච දවසේ තියෙනවා මේකම තමන්ගේ භාවනාවේ දියුණුව නැත්තම් භාවනා ඉදිරි ගමනට ලොකු ආදර්ශයක් වෙනා ඊට පස්සේ යාට කියලා දෙනවා ඔయిత ලොකු සද්දයකට පුරුදු වෙන්න. ඔయిత ලොකු සද්දයකට පුරුදු වෙන්න කියලා. මේ ਸਰවඥාන්සි ඉන්න වෙලාවක ඒක අන්‍ය තීර්ථක ශ්‍රාවකේ ਸਰවඥාන්ස ළඟට ඇවිල්ලිවලා ඒ තමන්ගේ ගුරුන්වහන්සේ ගුණ කතා කරනවා. මම අපේ ගුරුන්වහන්සේ පුදුම ගෞරව කරනවා. මොකද හේතුව දවසක් මම උපස්ථායක වශයෙන් ගියා ගියාට පස්සේ ගුරුනාංශ කිව්වා මට පාර අයිනේ මේ ආසනයක් හදලා දෙන්න කියලා භාවනා කරන්න ගිමන් නිවා ගන්න. ඉතින් භාවනා කරනවා මම ඇහැරලා හිටියා. එතනින් ගල්පන්සියක් ගියා. දූවිලි කිව්වහම ගණ්ඩ දෙයක් නැහැ. එයා සම්පූර්ණ ගල් ගියාට පස්සේ නැගිටලා ඇහුවලු මොකද මගේ ඇඟ දුබුරු පාට කියලා. ඊට පස්සේ කිව්වලු මේ ඔබතුමාට ඇහුන්නේ නැද්ද? මෙතන ගල් කවි, ගල් වල සටපට ශබ්ද, දූවිලි ගොඩාක් තිබුණා. ඒක දැන් ගොඩාක් වෙලා පැවතුණා. දැන් ඉවරයි කියලා ඊටස්කල මට ඇහුන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා මගේ ගුරුනාංශ මෙන්න මේ જાති කෙනෙක්. ළඟින් ගල් 500ක් ගියා. ඒ ගල් වලින් කිසිම අපහසුකටපත් වෙන්නේ නැහැ. හිටපු සමාධිය කැඩුන්නේ නැහැ කියලා. බුදුරජාණන් කියන එක හොඳයි. ඒක ඇත්ත. මටත් එහෙම වැඩක් උණයි කියලා දැන් බුදුහාමුදුරුවෝ දෙනවා ඊට වැඩිය ලොකු තුරුම්පු කාඩයක්. ලොකුසාන්ත කියනවා මම ගිහිල්ලා බුසාගාරක තැන් භාවනා කරලා හිටියා ගමන් වෙහිසි දිබුසාගාර කියන්නේ මේ පිදුරු මඩුවක. ඉතින් විශාල වෙල්යායක්. හරි නිස්සද්දයි. භාවනා කරලා නැගිටිනකොට මුළු වෙල්යාවේ පෙරලා මිනිස්සුලු. එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ ළඟ ඉන්න ඊළඳාට කතා කරලා ඇහුවලු මේ මොකද සෙනඟ කියලා. ඊට පස්සේ ගලු මහ විශාල වැස්සක් වැහැලා අකුණක් ගහලා මේ නියුන් සහෝදර දෙන්නම් මලා හාන්න ගත්ත හරක් බානත් දරුවා. ඉතින් මේ මුළු ගමම කලබල වෙලා තියෙන කියලා ඇවලු ඔබතුමා කොහෙද කියලා මං හිතේ මේකේ තමයි කිව්වලු මේ පිටුරු මඩුවේ. එතකොට ඔබතුමාට ඇහුන්නේ නැද නැහැ. එතකොට ඔබතුමා නිදාගෙන හිටියේ නැහැ. සීමූර්ජ වෙලා හිටියේ නැහැ. මේ මනසට හිතා ගන්න බෑ. ඉතින් අහනවා අර ගැල්බන් 100ක් යන එකද වැඩි තද සතිය කියන්නේ මේක තියෙන්නේ නෑ මේක මෙච්චර විශාල වර්ෂාවක් වහලා අකුණකුත් ගහලා ඒ කියන්නේ ළඟම අකුණ වැදිලා දෙන්නෙක් මැරිලා හරබ්බානත් මැරිලා ඒකත් ඇහිලා නෑ මොකද හිත අරමුණට කිට්ටු වෙච්ච ගම ඒව එකක්වත් වෙන්නේ නැහැ එතෙන්ද තමයි බුදුරජාණන්සේ කියන්නේ සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ නිතිය කාමා යානි චිත්‍රානි ලෝකෙ මේ විචිත්‍රතාවය නෙවෙයි කාමයේ වෙන්නේ උඹ හිත හදාගන්නේ හිත හදාගෙන යම් දවසක හිත ඇතුළට নিমগ্ন වුණා නම් ඉබ්බ කට්ට ඇතුළට ගත්තට පස්සේ උට වැස්සත් එකයි පෑවුවත් එකයි. අඬුබන්න ගියොත් තමයි ඉබ්බට මේ වැස්සද අවුවද තේරෙන්නේ. ඒ නිසා අඬු අකුල ගනි. අඳු ටික අකුල ගන්නකොට අපි කියනවා අපේ සාධනේ ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය සංවර කරගත්තාට පස්සේ එයා මේ ශබ්ද විශේෂයි විශාල පුහුණුවක් කරනවා. මගේ හිත අරමුණට බහිනකම් ශබ්ද කරදරයි. අරමුණට යම් ප්‍රමාණයකට ඊටාම සමීප උත්සන්න වාසන ඔපිහිටියාද ඒතර කම්මලේ බල්ලට එන ගැහුවා වගේ මොන සද්දයක් ආවත් ගානක් නැහැ. එතකොට පේනවා තමන්ගේ හිත මේ පිටලෙල්ලේ තියෙන තාක්කල් අපි සංකල්ප වශයෙන් දුර්වලයි එහෙම නැත්නම් බොළඳයි ළම. නමුත් හිත අරමුණේ ඇතුළට යන්න යන්න යන්න යන්න එයාට මේ බාහිර ලෝකයෙන් සමුගන්න පුළුවන්. ඒකට කියන අපි ඉන්ද්‍රිය බද්ධ නැති නැත්නම් අනින්ද්‍රිය බද්ධ වෙච්ච විඥානයක් අත්දකින්නවා. එතකොට සද්ද ඇහුණත් කනට රූප පෙන්වත් ඇහැට වදින්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් ගුඪ ධර්මයක්, গুপ্ত ධර්මයක් කියලා හිතනවා. අවුත් හොඳට බලන්න අපිට හොඳම ලස්සන රූපයක් බලාගෙනකොට කවුරු වෙලා කතා කරාට ඇහෙන්නේ ඒ ඒ සද්ද වලට මොකද වෙන්නේ? ඒකට ඉන්ද්‍රයන් එකේ ඉන්ද්‍රයකට යොමු වෙච්ච ගමන් හිත ඇහැට යොමු වුණා නම් අපි නිකම්ම බීර බවටපත් වෙනවා. එනිසේක භාවනා උත්සස්තනක් නෙමෙයි මේ මේ පද්ධතිය හැදිලා තියෙන හැටි. එකවරකට එකට තමයි හිත යන්නේ. එහෙම නැත්නම් විඥාණයට එකවර සත්සු චක්කු විඥාන සෝත විඥාන දෙකක් වෙන්න බෑ. එයා චක්කු විඥානේ බාටපත් වුණා නම් සෝත විඥානට එන ශබ්ද අහෝසි. ගාහන විඥානට එන ගඳ අහෝසි. ජීවා විඥානට එන රස අහෝසි වෙනවා. කාය විඥානට එන ස්පර්ශ අහෝසි වෙනවා. ධම්ම විඥාන අහෝසි වෙනවා. මේක දන්නේ නැතිකම තමයි සතිය නැතිකම කියන්නේ. අපි හිතන්නේ අපිට දී ඇති වෙලාවක සද්දත් ඇහෙනවා, රූපත් පේනවා, ගඳත් පේනවා, රසත් පේනවා, ඔක්කොම වෙනවා කියලා. පිස්සු. එකවරකට එකයි සිද්ධ වෙන්නේ. ඒක තේරුම් ගන්න භාවනාව කොච්චර කරන්න වෙයිද? යට සිද්ධ වෙනවා. එතකොට සද්ද තිබුණට ගණන් ගන්න විඥානිකොත් තියෙනවා, ගණන් නොගන්න විඥානිකොත් තියෙනවා. ඉතින් ගණන් නොගන්න විඥානෙට යන්න ගණන් ගන්න විඥානෙ ඉවසන්න ඕන. ඉවසලා අරමුණත් එක්ක අසුර පවත්තගෙන පවත්තගෙන යනකොට තීරෙන පටන් ගන්නවා. ඒ ඔක්කොම විනිවිදගෙන අරමුණට යන්න යන්න මේ වගේ තියෙන අපුර. එහෙම නැත්නම් මේ ආතුර කරන ගතිය. මේ වගේ තියෙන කෙලසන ගතිය අඩු කරන්න පුළුවන් නිසා අරමුණු කීකරු කරන්න යන්න එපා. උඹ හිත කීකරු කරගන්න. ඒක ලේසි නෑ. විශේෂයෙන්ම ඒක බෑ කියලා කියන සරුවචාන්සිය කොහොමඩක්වත් මරණ මොහොතේ. කොහොමඩක්වත් ලෙඩ වෙච්ච වෙලාව. කොහොමවත් වයසට ගියාට පස්සේ ඉඳුරන් ආණ්ඩු මට්ටු කරන්න බැරි වෙලාවේ මේවා කරන්න බෑ. පුළුවන් නම් කලු කෙස්ටිබියේදී ජීවිතේ ප්‍රථම යාමේ භද්‍රය අවුවනේ උත්සාහ කරලා බලන්නයි කියලා කියනවා. ඉතින් මෙහෙට එන්නෙම හැට පිටිච්ච කට්ටිය තමයි. ඉන්නකොට සද්දේ ඇහෙනකොට තද වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා නාකියුනා කියලා ප්‍රශ්නයක් නැහැ. මටත් දැන් මාත් නාකිනේ දැන්. උත්සාහ කරලා බලන්න චෝදනා කරනවා වෙනුවට ඒ සද්දේ තියේදී ඒ පීරි ගැමතියට මට පය තියෙන බව දැනගන්න පුළුවන්ද මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියන එක දැනගන්න පුළුවන් ඒක විශාල ජයග්‍රහණයක් කරගන්න මෙන්න මේ විනිවිදීම හරහා යම් සද්ද ප්‍රමාණයක් ඉවසන්න පුළුවන් ද ඒක තමයි භාවනා දියුණුව කියන්නේ ඒ සද්දේ ටිකක් වැඩි වෙනවා නම් භාවනා දියුණුවයි එnde ende ende එහෙම ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ ඒකට කියනවා කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට හැසිරෙන්නේ කියලා. ඒක මම හිතන්නේ මේ කාලේ ටිකක් ප්‍රසිද්ධයි. භාවනා නැතත් බණහන පිටිස් අතර සෝතවා බදිරෝ යතා. කවුරු ඇවිල්ලා මොනවා කතා කරත් උඹ බීරෙක් වගේ ඉඳලා බේරියන්. එහෙම නැත්නම් සුති සුතමත්තම් භවිෂිතේ ඇහුණනේ එතනින් නතර කරපන් ඒ මනසට වෛර කරන්නත් එපා ප්‍රේම කරන්නත් එපා සද්දේ ආව ඉච්චරයි. ඔබ නැවත බලයන් මූල කර්මස්ථාන. නමුත් හිතනද සද්දේ ඇහුණට බීරෙක් වගේ හැසිරෙන්නේ කොහොමද? Tamanne කියලා මූල කර්මස්ථානයක් නැත්නම්. තවන්න කියලා සතියක් නැත්තම් ඒ සතිය තියෙනවනම් අපිට බින්ගෙට රිංග ගන්නවා වගේ ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ අරමුණේ සරණ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අජ්ජත් ගෝචර අරමුණක් නැති කෙනා කොහොමනම් බීරෙක් විදිහට කටයුතු කරන්න. එහෙම එතකොට වෙන්නේ එනෙන සද්ද වලට වෛර කරන්න හදනවා. ඉතින් සර්වඥන් වහන්සේ සඳහන් කරනවා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ යම් කිසි කෙනෙක් කියනෝනම් ඉන්ද්‍රිය භාවනාව කියන්නේ නැත්නම් ඉදurang দমনය කරන කෙනේ සද්ද නාහ ඉඳීමයි කියලා එහෙම තමයි මේ මේ බුදුරජාණන්ස සාකච්ඡාට සම්බන්ධ වෙන අනිත් පාර්ශවකාරකෝ කියන්නේ. ඒතර බුදුරජාණන්ස කියන්නේ නම් එනම් බීරෝ උප්පත්තියම නිවන් දැකලා තියෙන ඉපයි. සද්ද ඇහෙන්නෙම නැහැ. නෑ බීරිකම නෙවෙයි තියෙන්නේ සද්ද ආවට සද්ද කරදර කරාට එහිලා Taman ආරක්ෂා ලැබිය යුතු අරමුණ දැනගෙන තියෙන්න ඕන කල් ඇතුව. ඒකල වෙලා සතිය ඒ අරමුණේ තමන් උත්සාහ කරන්න ඕනේ මේ ශබ්ද වලින් එන බාධාව බීරෙකුසේ සද්දේ ඇහුණ එතනින් නැත කරපව ගැන කතන්දර ගොතන්න යන්න එපා. චෝදනා කරන්න යන්නත් එපා. ඔය සද්දේ නැවත අපේක්ෂා කරන්නත් යන්න එපා. මේ සද්දේට ක්‍රියාත්මක වෙන්න කියනවා. මේ මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි. මේ තියෙද්දිත් මට අරමුණේ ඉන්න පුළුවන්. ඉන්නවා. ඒක තමයි මගේ ප්‍රතිපදාව වෙන්න ඕන කියලා ඒ ඇහෙන නැත්නම් මේ විදිහට ඇගේ මොන සද්දයක් ඇහුණත් ඒතියෙදී අරමුණ පිරිසිඳ ගන්න විනිවිද දකින්න පුළුවන් කෙනා සද්දේ තීව්‍රතාවය වැඩි වෙන්න වැඩි වෙන්න දවසින් දවස තමයි තේරෙනවා නම් වෙනදා කරදර කරන සද්ද දැන් කරදර තිබුණත් මට විනිවිදලා අනවර බලන්න පුළුවන් කියලා ඒක තමයි භාවනාව කියන්නේ. ඒක තමයි අපි කියන්නේ දියුණුව කියලා. මේක මම මේ විස්තර කරන්න හදන්නේ මේ විපස්සනා සමාධිය. බාධා නැති තැනක සමාධිය ගන්න එක නෙවෙයි යම් ප්‍රමාණික බාධා තියෙන ඒ බාධා මං ඉල්ලපුවා නෙවෙයි. කර්මානුරූප හෝ එන එක. ඒ චීත් භාවනා පාවා දෙන්නේ චෝදනා කරන්නෙත් නැහැ. කතන්දර ගොතන්නෙත් නැහැ. උත්සාහ කරනවා. ඒ උත්සාහයේ තරම් මනුසකම. එහෙම නැත්නම් ඒ තරම් තපසක්. නැත්නම් එහෙම තරම් මේ බුදුන්ව කරන ගෞරවයක්. එහෙම තරම් ධර්මයට කරන ගෞරවයක්. එහෙම තරම් සංඝයාට කරන ගෞරවයක්. ඒ තරම් සීලයට කරන ගෞරවයක් වෙන්නේ නැහැ. කවදා හෝ මේක පිළිබඳ නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ. මම බුදුන් අදහන තාක්කල් මොන කරදරයක් ආවත් මොන හිරියරයක් ආවත් මම හිරියරෙත් එක්ක වාද විවාද කරන්න යන්නේ මම හිතනවා හිරියරෙන් <clears throat> හිත සැලෙන්නේ සද්ධාව මත නිසා මම බලනවා සද්දයක් ආවට සද්ධාව කැඩෙනවා සද්දා හබ්දයක් ආවට <clears throat> සීලය කැඩනවා. සද්දයක් ආවට සතිය කැඩනවාද කියලා. කොයි වෙලාවක හෝ රූපයක් ආවත්, සද්දයක් ආවත්, ගඳක් ආවත්, රසක් ආවත්, ඒ එනේන වෙලාව බලන්න ඒ සද්දයක්, ගඳක්, රසක් ආවට මගේ හිත මගේ සද්ධාව චපලද කියලා. වංචනිකද කියලා. ෂටද කියලා. බලන්න මගේ සීලය කඩන්න පුළුවන්ද කියලා සද්දවලින්. බලන්න මගේ සතිය කඩන්න පුළුවන්ද කියලා සද්දවලින්. කවදා හෝ ඒ දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය එnde එnde එnde වැඩෙනවා කියලා තේරෙන. ඒකට ගොඩාක් කල් යනවා මම පිළිගන්නවා. වැඩෙන ගතියක් තියෙනක නෝන්ජල්කමක්වත් බයක්වත් නෙවෙයි. ඒක තමයි මේ විපස්සනා තියෙන සූරකම, දක්ෂකම, ඒකට පරිචය කියලා කියනවා. අත්දැකීම් බහුලකම. ඒ නිසා ඒ කෙනා වුණත් යන්නේ සද්ද තියෙන තැන. සද්ද නැත්නම් තමයි යන්නේ. මොකද සද්ද බාධා කරනකොට අපේක්ෂා කරනවා. මේ මයන් කරපු අකුසල කර්ම නිසා එන්න පුළුවන්. ඒකල සත්‍ය කඩා ගන්න එපා. භාවනාව නැගිටලා යන්න තරම් බය ආදු වෙන්න එපා. උත්සාහ කරලා බලන්න කියලා ගියාට පස්සේ සරුවච්චන් වහන්සේ අතින් ඍජුව කෙවිච් වචනයක් නම් මම දැකලා නැහැ. ඒ ඉවසීමේ ශක්තිය අතින් අපි සියල්ලම සමානයි. කිසිම කෙනෙකුට අඩුවෙන් දීලා නැහැ. කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් අපිට manussකම ලැබුණයි කියලා කියන්නේ යම් ප්‍රමාණයක් සද්දතියෙදි භාවනා කරන්න පුළුවන්. ඒකම දිනු කරන්නයි අපි මේ පැල් බැඳගෙන භාවනා කරන්නේ. එහෙම නැත්නම් කියන නේවාසික වෙලා භාවනා කරන්නේ. ඕක උත්සාහ කරන්න කරන්න අර ඉවසීමේ ශක්තිය වැඩෙනකොට අර පිදුරුගේ පිදුරු මඩුවක හෙන ගහද්දි වහිද්දි වෙන ලෝකයට කරදර වෙද්දී භාවනා කරන එක්කනට ඉබ්බ කට්ට ඇතුළට ගත්තා වගේ කරගෙන යන්න පුළුවන් ගතියක් ආවට පස්සේ අපිට යුද පිටියක බංකරයක් ඇතුළට ගියා වගේ අපිට අරසාවක් තියෙනවා. මේක විතරමයි අරසාව කියලා බුදුහාමුදුරු දීලා තියෙන්නේ. සතියෙන් ලැබෙන මේ ආරක්ෂාව මිසක් බාහිරේ තියෙන සියලු ආරක්ෂාව මරණයේදී අවලංගු භාවයටපත් වෙනවා. මේක මරණයේදී තීව්‍ර භාවයටපත් කරලා පෙන්නන ඕන ඔබ වඩපු භාවනාව උඹට දැන් පිහිටයි සරණයි කිය. ඒ නිසා කවදා හෝ අපි මේ අමාරුවෙන් රැස් කරන මේ භාවනාවේ ශක්තිය අපිට තේරෙන්නේ බරපතල විදිහට ලෙඩ වෙච්ච දවසේ. හැබැයි ලෙඩ වෙන්න ඉස්සෙල්ලා යම් මට්ටමකට සතිය අරගෙන තියාගන්න. එතකොට තේිනවා ඔය ඔක්කොමලා අපි අතහැරලා යනවා. නම සතිය ඉතුරු එයා යන්නේ ඔය අපි ළඟ ඉන්න ඔක්කොමලා ඔය මූණෙන් hina වෙනවා, නල්ලෙන් hina වෙනවා, කට කනේ තියන hina වුණාට ඕගොල්ලෝ දවසයි දෙකයි. ඊට පස්සේ ඒගොල්ලෝ හෙට්ටු කරනවා. ඒගොල්ලෝ පැත්තකට වෙනවා. සතිය අතාරින්නේ. එනිසා මේ සතියත් සද්ද නැත්නම් වඩන සතිය නෙමෙයි අපිට උදව් කරන්නේ. ගොඩක් වෙලාවට සද්ද තියෙද්දිත් සතිය වඩා ගැනීමේ දක්ෂකම එනවනම් අපි ඒකෙන් සද්ද තණ්හාව කියන එක සද්දේට ඇති ද්වේෂය හරහා සද්දේට ඇති කාමයේ හරහා තේරුම් අර ගන්නවා සද්දයකට කුප්පන්න පුළුවන් වෙන්නේ කුප්ප හිතක් විතරයි කියන. කුප්පයි කියලා කියන්නේ මේ කේන්ති අර මිනිහට. සද්දයකට කුප්පන්න බෑ අකුප්පා චේතෝ මිත්‍ය ලැබුව කෙනාට. ඒ නිසා අපි භාවනා කරනට ගන්නන કોઈ කරදරේ තිබුණත් ඒක චෝදනාවක් කරන්න නැතුව, කතන්දර ගොතන්න නැතුව ඒ චේතිත් මට කරගෙන යන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ අපේ උප්පත්තියම අපිට හම්බෙච්ච හැකියාවල් අපි උත්සාහ කරනවා. ඒක උත්සාහ කරන්න බැරුව මැරුණොත් ඉතින් හරකෙක් කියලා දෙනෙක් මරනවා වගේ තමයි. කිසි වෙනසක් ඇති වෙලා නැහැ. මේ ලැබිච්ච මනුසාත්ම භාවය හෝ බුද්ධෝත්පාද කාලය හෝ සද්ධර්ම ශ්‍රවණය හෝ සත්පුරුෂ සංසේවනය හෝ ක්ෂණ සම්පත්තියෙන් වැඩක් කරන්නේ ඒක නිසා අපි මේ ඉන්න ටික උත්සාහ කරමු. එන බාධාවල් අනුව බාධාවල් පතන්න නම් එපා. එන බාධාවල් අනුව සැලෙන්නේ නැතුව මේ අරමුණ පවත්වාගෙන යන්න නැත්නම් රක්මන හෝ පරියංගේ පවත්වාගෙන යන්න ගිහිලා ඒ වසයෙහි කරන හැම දෙයක්ම ආර්ය පරිශ්‍රණය කියලා වැටෙනවා. ඒ වශීකරණ කරන හැම වார்த்தාවක්ම ලෝක සාහිත්‍යයටපත් වෙනවා. ඒක ලැජ්ජ වෙන්න එපා. ඒක තමයි අපි වාර්තා කරන්න ඕනේ. අන්න ඒ සඳහා නැත්නම් ඒ පැහැදිලිකම ඒ ඒ ලෑස්ති වියෑම සඳහා ලෑස්ති වියෑම කුළු ගැනීම සඳහා දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිළු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.